සුපත්තිත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කමාමි සුපත්තිත්වා ඔස්ස පොඩ්ඩක් ඔල්ලෝසෝ පේන්න තියන්න. Thank you. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසරණවනේ හැම බ්‍රහස්පතින්දම මේ පැයට පවත්තන් රැඳෙන ධර්ම දේශනා වාරයට පැමිණලා තියෙනවා සීලම දිනා ඒ සඳහා කරපත් වෙලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං පොට්ටපාද සබ්බසෝ විඥානං ඡායතන සමතික්කම්ම නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනං සම්ප සම්පජ්ජ විහෙරති තස්ස සා පුරිමා විඥානං ඡායතන සුකුම සච්ච සංඥා සහ නිරුද්ධಂತಿ ආකින්චඤ්ඤායතන සුකුම සච්ච සංඥා තස්මින් සමයේ හෝති තී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිස්සාරණවනේ මේ සතිපතා මේ පැයේ මේ දවසේ පවත්වන ධර්ම දේශනාවට මේ කාලේදී අපි තෝරාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච පොට්ටපාද සූත්‍රය. ඒක දීර්ඝ සූත්‍රයක් ඒ නිසා ඒක සර්වචන් දේශිත දීඝනිකායේ දීර්ඝ සූත්‍ර සඳහන් පොතේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ අපි මේ සංසාරේ ගැට ගැහිමත් නිවනෙන් නිදහස් වීමත් කියන කාරණා දෙක මේ සංඥාව කියන ස්කන්ධය හරහා සංඥා ස්කන්ධය හරහා කොහොමද මේ සංසාර ගැටේ වදින්නේ සංඥා ස්කන්ධය හරහා කොහොමද මේ සංඥාර ගැටේ ලියෙන්නේ කියන කතාවයි. ඒ නිසා ඒක රූප ධර්ම ගෙවම් කරලා වේදනා ධර්ම ගෙවම් කරලා සංඥා ධර්ම ගැන කතා කරන නිසා නාම ධර්මයක් ගැන කතා කරන දෙයක් නිසා බොහෝ විට ගැඹුරක් සාකච්ඡා වෙනවා. නමුත් ඒකේ පසුබිම සාකච්ඡා කරලා බලනකොට ඒ පසුබිමට හේතු වෙලා තියෙන සරුවචනස වැඩ ඉන කාලේ ඒ කුතුහල ශාලාවට එකතු වෙච්ච නැත්නම් සාකච්ඡා සම්මන්ත්‍රණ ශාලාවට එකතු වෙච්ච විශාල පරිබ්‍රාජකයන් පිරිසක් මේ සංඥග්ග නැත්නම් අபிසඤ්ඤා නිරෝධය ඒගොල්ලන්ට මතක් කරලා තියෙන වචනේ අபிසඤ්ඤා නිරෝධය කියලා මේ උත්තම වූ උසස් වූ මේ සංඥා නිරෝධේ නම් කිම කියන මාතෘකාව මුල් ධානය සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ බෞද්ධ පිරිසුණත් ඒ කාලේ එකතු වුණාට පස්සේ ඒගොල්ල කරලා තියෙන්නේ මේ වගේ මාතෘකාවක් කරන එක එකනාගේ මත ප්‍රකාශ කරන එකයි. ඉතින් ඒකෙදී මත අනුව සමහර කට්ටිය කියලා තියෙනවා මේ සංඥාව හිතුමතේට අවිලා හිතුමතේට යන්නේ එකක් ඒ කිසියම් චාරයක් නැත්නම් හේතුඵල සම්බන්ධයක් නැති හේතු අප්‍රත්‍ය ධර්මයක් කියන. තව කට්ටියක් කියලා තියෙනවා මේ සංඥාව තමයි ආත්මය. කියන්නේ කෙනෙක් කෙනෙකුට ආත්මේ තියෙනකොට එයා දන්නවා ආත්මේ නැතිකොට එයා දන්නේ නැහැ. ඒ නිසා ආත්මෙමයි සංඥාව සංඥාව කියන්නේ ආත්මේ සමානයි කියලා. ඒක තව කට්ටියක් අරමත විචනය කරමින් හෝ ප්‍රතික්ෂේප කරමින් හෝ නැත්තම් සමතම තමාන්තරව සඳහන් කරලා තියෙනවා නෑ නෑ බොහොම ගුණවත් බලවත් එදවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට කෙනෙකුගේ හිතට සංඥා දාන්න පුළුවන්. එතකොට එයා සංජී වෙනවා. ඒ සංඥාව ඒ කට්ටියගේ අධ්‍යාන අභිඥා බලයෙන් අයින් කරන්න පුළුවන්. එතකොට එයා අසංඥ වෙනවා කියන්නේ. ඊට පස්සේ තා කෙනෙක් කියලා දෙනවා නෑ නෑ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණය නෙවෙයි, අහේතුක ප්‍රත්‍යක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි. ඒක බලවත් දිව්‍ය බ්‍රහ්මයන් විසින් කරන දෙයක්. සර්බලධාරී දිවි කෙනෙක් වගේ නැත්තම් ඒ වගේ බලවත් දෙවි කෙනෙක් අධිකාරී ශක්තිය තියා ඉන්නවා. ඒ අත්තු මිනිස්සුන් ගොළුවට සංඥාව දානවා. එතකොට ඒ පුද්ගලයා සංඥී වෙනවා. <clears throat> ඒ සංඥාවේ දේව බලයෙන් බ්‍රහ්ම බලයෙන්, අභිඥා බලයෙන්, ඒ গুপ্ত බලයෙන් අයින් කරපුවම එයා සංඥා නැති වෙනවා කියන්නේ. ඉතින් මේ සාකච්ඡාවට <clears throat> මේ කදාපක මේ සූත්‍රේ ප්‍රධාන කතෘ ප්‍රධාන නළුව පොට්ටපාද සම්බන්ධ වෙලා තියෙනවා. ඒ තාට යා කලයට කල්පනාලා තිනවනේ මේ සභාවේ බුදුහාමුදුරුවෝ හිටියානම් කොච්චර වටිනවද? උන්වහන්සේ මේකට තීරණාත්මක විනිශ්චයක් දෙනවා. දැන් මේ කට්ටිය මත ප්‍රකාශ කිරීමෙන් සාකච්ඡාව නැවත කරලා තියෙනවා කියන්නේ. ඊට පස්සේ දවසක සරුවච්චන් වහන්සේ ඇඳ පෙරවගෙන පාත්‍රයේ කරේ දාගෙන පින්ඩ පාති වයින්නකොට කල් වේලා වැඩි නිසා දවසක් මේ පොට්ටපාද පරිබ්‍රාජකයා ඉන්න ඒ ස්ථානට යනවා. යනකොට ඒගොල්ලෝ කලකක් ඇම්බැල්ල ගෝසා කරමින් ඉන්නවා. සරුවචනන්සේ දකින්නකොටම ඒගොල්ලෝ අශ්වසල පොට්ටපාද කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ වැඩිම ස්වාගතයක් මංගල කාරණාවක් අපි නැවත නැවත අපේක්ෂා කරනවා නම් කරුණාකල්ට එනකොට යනකොට නිස්සද්දව ඉඳීමෙන් ගෞරව කරන්නයි කියනවා. ඉතින් ඒකට ਸਰවඥාන්සේ වැටලා පොට්ටපාදින් අහනවා මං එනකොට කුමන කතාවක්ද කරමින් හිටියේ මං ආපු නිසා ඔයගොල්ලන්ගේ මොන මොන විදිය කතාවටද බාධා වුනේ කියලා. ඒතර පොට්ටපාදි කියන අවසරයි ස්වාමීන් වහන්සේ මේ කතාව අපිට ඕන වෙලාවක විශ්න ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කරපු කතා ඉච්චර ආර පද්ධතියක් තියෙනකක් නෙවෙයි. නමුත් මට ඔබ වහන්සේ දකින්නකම් මම බලන් හිටියේ මට මේ ප්‍රශ්නක් තියෙනවා මට ප්‍රශ්නක් අහන්න අවසරද කියලා. එතකොට ਸਰවඥාන්සේ අවසර දෙනවා. හොඳයි එහෙමනම් අහන්න කියලා. එතකොට පොට්ටපාද මේ මේ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳව අර සම්මන්ත්‍රණ සාකච්ඡාවේ කුතුහල ශාලාවේ ඇතිවිච්ච දෙබස තුන්වනස ගෙනහරපාන. එතෙන්දි ਸਰවඥාන්සේ අවස්ථාවක් ගන්නවා ඒ සංඥාව පිළිබඳ ਸਰවඥ මතය ඉදිරිපත් කරන්න. ඒකල කියනවා යම් කිසි කෙනෙක් සංඥාව ඉබේ ඇති වෙන දෙයක් හේතු අප්‍රත්‍යයෙන් ඇති වෙනවා කියනවා යා පටන් ගන්නකොටම පරාදයි. යාට කිසිම තර්ක කරන දෙයක් නෑ. යා හොදලා ගන්න දෙයක් නෑ. අනික් අය සම්බන්ධයෙන් කියන තියෙන්නේ සික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. ශික්ෂාවෙන්මයි අබ්බැහියෙන්මයි පුරුද්දෙන්මයි ලැබ ගැනීමෙන්මයි එක එක සංඥාවල් හටගන්නේ ඒ අනුවමයි අපිට තිබිච්ච සංඥාව ප්‍රතිස්ථාපන කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ශික්ෂාවමයි මේ කෙනෙකුට සංඥා පිළිබඳ හදාරන්න තියෙන එකම ක්‍රමේ කියලා සරුවචනාංශේ සාමාන්‍ය පෘථජන පුද්ගලයාගේ තියෙනක ඕලාරික <clears throat> අත්භාවේදී ඇති සංඥාවෙන් පටන් අර ගන්නවා. ඒ මනුස්සයන්ට තියෙන හැම වෙලාවෙම සැපය වැඩි කර ගැනීමේ සංඥාවක්. ඒ නිසා සාධාරණෙන් හෝ අසාධාරණෙන් තමන්ගේ කුට්ටිය කඩා ගන්න ඒගොල්ලෝ සාධාරණීකරණ කරගත්ත අගයන් ආඩම්බරයන් වගේක් හැම කෙනාටම තියෙනවා. ඒ සංඥාව අනුව තමයි ආලෝකෙ දිහා බලන්නේ, සාධාරණේ මනින්නේ, හොඳ නරක මනින්නේ, හරි වැරදි මනින්නේ, ධර්ම අධර්ම මනින්නේ. යාට තියෙන ඒ අගයන් ආඩම්බරයන් මට්ටමක් තියෙනවා. ඉතින් ඒක විස්තර කරනකොට කියන්නේ ඕලාරක අත්ත භව පටිලාභය මේ ඕලාරික මේ අපි සාමාන්‍ය කන බොන බඩ කට පුරවන ලෝකයේ ඒ තියෙන දේ වුණත් කාලා ගන්නේ නැහැ. ඒකත් ප්‍රතිලාභයක්. manussාත්ම භාවය කියන ප්‍රතිලාභයක්. ඒක නිසා අපි හිතුවොත් මේ භාවනා කරන සංඥාව ගැන කතා කරන සංඥා ගැන වැඩ කරන මිනිස්සු විතරයි ශ්‍රේෂ්ඨ. ඒව ගැන කන්නේ දහොයන් නැති පාන් ගැන විතරක් කතා කරන ඩොලර් ගැන විතරක් කතා කරන මිනිස්සු පහක් කියලා. එහෙම කියන්න අයිතිවාසිකමක් කාටවත් නැහැ. manussාත්ම භාවයම ඒක ඒක විසින්ම ප්‍රතිලාභයක් ਸਰවචනාංශේ බලන විදිහට. නමුත් මේ මනුස්සාත්ම භාවයේ තියෙන ප්‍රතිලාභේ තමයි මේ කටබඩ පුරවගෙන යන වෙලාවේදී සමහරුන්ට ඇතිපෙන්න කටබඩ පුරවන්න හම්බුනාට පස්සේ එනසම් සමහරුන්ට ඒක පිළිබඳව සාමාන්‍ය මට්ටමට එනකොට තේරෙන පටන් ගන්නවා කටබඩ පිරවීම පමණක් මිනිස්සුෙකුට සම්පූර්ණ වෙන්නේ ආධ්‍යාත්මයක් කියලා එකක් තියෙනවා ආගමත් ධර්මයක් කියලා එකක් තියෙනවා ආචාර ධර්ම කියලා જાතියක් තියෙනවා ලෝකේ හික්මීම සભ્‍යත්වයක් කියලා එකක් තියෙනවා කියන්නේ ඊට පස්සේ මේ මනුස්සයා ලෝක දෙකකට හිර වෙනවා. මොකද අර ආධ්‍යාත්මය හික්මීම එහෙම නැත්නම් මේ කටබඩ පිරවීම එහෙම නැත්නම් ශික්ෂාව ගත්ත ගමන් තමන්ගේ සැපය තමන්ගේ අර හිතුමනාපේ මේ කැමැති තැනක කැමැති වෙලා ආය ඍෂිසේ ඉඳීමෙන් ඇති වෙන සුඛය පාවා දෙන්න වෙනවා. ඒක නිසා දෙලොවක් අතරට වැටෙනවා මේ සભ્યත්වයේ සදාචාරයේ හික්මීම සංස්කෘතිය ආගම ඉස්සරහට ගත්ත ගමන්. ඉතින් ඒ නිසා හුඟ දෙනේ කාපහුව වැටෙනවා. අර නිකම්ම ඉඳුරන් පිනවීමේ ආසාවට වැටෙනවා. ඒ නිසා බහුතරය ඉත නතර වෙනවා. නමුත් සමහර කෙනෙක් අර විදියට කාම ලෝකයේ අබිනිෂ්ක්‍මණය කරලා කායි විවිකේ ලබාගෙන විවික ස්ථානයකට යනවා. ඔත් විවික ස්ථාන ගියාට යාට අර විවික ස්ථාන නොගිය කෙනා නම් හිතනවා විවික ස්ථානයක් ලබා ගැනීම සඳහා අබිනිෂ්ක්‍මණය කරපු කෙනා తాවකාලිකව ස්ථිරව ලොකු පිම්මක් පැන්නයි කියලා. ඒ නිසා අනික් කට්ටිය වඳින්න පටන් ගන්නවා. මේ මිනිහා මේ පුදුමාකාර කෙනෙක් ගීගේ අතෑරියානේ කියලා. ගීගේ අතාරමනසයාට ගීගෙත් නැති වෙනවා මේකත් නැති වෙනවා. මොකද ඉඳගත්තට ওই කියන විශේෂයෙන් භාවනා කරන්න මේ අතාරපු කාලේ ගත කරනවා නම් ඉඳගත්තට හිතේ ස්පාසුවක් එන්නේ නැහැ. හිත කාමේ නැතුණාට කාම සංඥා වලින් ආතුර කරනවා, නීවරණ ධර්මයන්ගෙන් පෙළනවා. කිසියම් සාන්තියක් දෙන්නේ නැහැ. ඉතින් එතකොට යාට gedara tor තිබුණු කාමයේ කටුකයි ඒක මොකද අපාගාමි අකුසල කරනවා දස අකුසල් පංස්පව් කරනවා නමුත් ඒක අතහැරලා කැලේකට ගියාට ගහක් මුලට ගියාට ශුන්‍යාකාරයට ගියාට ඇද්දක වහගත්තට ස්පාසුවක් දෙන්නේ කාම සංඥාව යාට හිතන හිතපු නැති තරම් වද දෙනවා හරියට ගඟක් හරස් කෙරුවට පස්සේ ගඟ ඒ හරස් කරු බැම්ම කඩන්ඩ ක්‍රියාත්මක වෙනවා හරස් බැම්ම නැති වෙලා නම් ගඟ බුදි වගේ ඉන්නවා ආන මේ தත්ත්වය දන්නේ ගීගේ අතාරපුවයි විතරයි. ඉතින් ඒ නිසා ගීගේ අතාරපු අයට විශාල වශයෙන් වග වෙන්න වෙනවා. තමයි මේ කරපු වැඩේ සාධාරණීකරණය කරන්න නම් කාමයේ අතහැරියා කාය විවේකයේ වශයෙන් නමුත් කාය සංඥා කාම සංඥාව අයින් කිරීම සඳහා කාය විවේකයේ මාදී ඒකට චිත්ත විවේකයේ කියලා කියන එකට සමත භාවනා කියලා කියනවා. මේ සමත භාවනා හරියන්නේ ගිහිකයින් යම් ප්‍රමාණයක් ගිහිගේ අතහරිනවද ඒ ප්‍රතිශතයටත් අඩු ප්‍රතිශතයක් තමයි භාවනාවකට ඇවිල්ලා පැවිද්දකට ඇවිල්ලා හිත එකලස් කරගන්න එහෙම නැත්නම් සමාධියක් ඇති කරගන්න දාන්න. ඉතින් නිසා ඒකෙදී ඒ කීකේ අතහැරලා පෙරදිච්ච ඇත්තු ලියන පොත් අද කාලේ විතර කවදාකවත් මුද්‍රණය වෙලා නැහැ. අද තියෙනවා පුදුමාකාර පොත් කන්දරාවක් බංකොලොත් කාරයින්ගේ. ගීගී අතහැරලා කාම ලෝකේ කිසියම් කාම ලෝකේ ගැන ගැටියට යම් කිසි හැඟීමක් තියෙන එක ආදීනම කාම සංඥාව ඉක්මව ගන්න බැරුව බුදුහාමුදුරු මෙහෙමයි මේ කිව්වේ දෙයයන් ආංශ මෙහෙමයි මේ කිව්වේ දෙවියෝ මෙහෙමයි ප්‍රඥා මෙහෙමයි කියලා ලියන පොත් අද විතර කියන බණ අද විතර කවමදාකවත් තිබුණේ නැහැ මොකද කාම සංඥා කාමයාගේ ආදීනව මොකද්දෝ ක්‍රමයකට අපිට බරපතල විදිහට පේනවා ඒ නිසා නමුත් ඒක අතහැරලා කියලා කාම සංඥාවේ හැප්පිලා කාම සංඥාවේ පෙරදිලා කා ගන්න බැරුව ඒ ගැන ලියන කියන දේවල් වලින් තමයි අද සාහිත්‍ය ගොඩක් පිරලා තියෙන්නේ. කෙසේ නමුත් සුළු පිරිසක් අර කාම සංඥාව අයින් කරලා නැත්නම් නීවර ධර්ම අයින් කරලා අර විතක්ක ਵਿਚාර පීචසුඛ ඒකාග්‍රතාව සහිත ඒ පළවෙනි ධ්‍යානය කියලා කියමු. එහෙම නැත්නම් විපස්සනා භාවනාවේදී නම් අරමුණේ හිත පවත්වා ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. එයාටපත් වුණාට පස්සේ යාට අර කාම සංඥාවේ තියෙන නපුරු බලපෑම වෙනුවට අරමුණේ විතක්කේ පවත්වන්න පුළුවන් ගතිය, ਵਿਚාරේ පවත්වන්න පුළුවන් ගතිය. නැත්නම් අරමුණ මෙනෙහි කරන්න පුළුවන් ගතිය. ඊට පස්සේ අරමුණ ගැන විස්තර කරන්න පුළුවන් ගතිය. අර කාම සංඥා වෙනුවට ලැබෙනවා. ඉතින් එතකොට යාට විතක්ක ਵਿਚාර පීචිසුක ඒකග්ගතා සහිත සුකුම සත්‍ය සංඥාවක් එනවා කාම සංඥා වෙනුවට. ඉතින් මේ දෙක ගැන දැනගන්න ඉතින් පොතපත කියවලා තියෙන්න ඕනේ. මෙතන ඇති වෙච්ච වෙනස මේකයි කියලා දැනගන්න ඕනේ. සමහරුට මේක වෙනවා නමුත් කියා ගන්න තේරෙන්නේ නැහැ. ඒ මොකද සුතමේ ඥාන අඩු නිසා පොතේ දැනුම අඩු නිසා ඉතින් ඒ නිසා ඒ ඇත්තෝ කාම සංඥාවයි විතක්ක ਵਿਚාර පීචසුක ඒකාග්‍රතාව සහිත සුකුම සත්‍ය සංඥාවයි මාගේ තේරුම් බේරු කරගන්න බැරුව එන වෙලාවේදී භාවනා කරන්න ඕනේ කොහොමද මොකද වෙන්නේ මොකද්ද කරන්න ඕනේ ඇයි එහෙම වෙන්නේ ආදි වශයෙන් ලොකු සක තෝකයකට භාජනය වෙනවා නමුත් ඒක නා දන්නවනම් මේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක ගත්තේ තමන්ට අවශ්‍ය අරමුණේ හිත පවත්වාගෙන ඒ හිතට නිතර නිතරම බැට දෙන කාමච්ඡන්දය අයින් කරගන්නයි කියලා එතකොට යාර පුළුවන් සතිය පවත්නවා නම් සතියෙන් විතක්ක ਵਿਚාර දෙක පවත්නවා නම් කාම සංඥා වෙනුවට රූපේ ගන්න පුළුවන් ආනාපාන සති රූපේ පිම්බීම හැකිලිම රූපේ එහෙම නැත්නම් සක්මන් කරනකොට එන වම දකුණ රූපේ මතුවීම හොඳම ලකුණක් තමයි දැන් මේ වෙලාවේ කාම සංඥාව නැහැ කියන්නේ ඉතින් කාම සංඥාවගේ ආධිනව දන්නේ නැති එක්කනට මේක තේරෙන්නේ නැහැ. ඉතින් හරි ආනාපාන තියෙනවා තමයි ඉතින් මොකද කියලා අහනවා. නැත්නම් මට ආනාපාන විනාඩි 10 15ක් ඉන්න පුළුවන්. ඉතින් මොකද කියලා ඒක ප්‍රශ්නයක් කරගන්නවා මේ විතක්ක ਵਿਚාරේ කියන වටිනාකම දන්නේ නැතිකම නිසා. ප්‍රයෝජනේ අර්ථය දන්නේ නැතිකම නිසා සත්‍ය මේ සුතමේ ඥාණයෙන් අනුග්‍රහ කළ නැති නිසා. දන්න කෙනෙක් නම් දන්නවා දැන් මේ අරමුණේ හිත පවතින තක්කල් කාමච්ඡන්දේ නැහැ. ඒක ලොකු ජයග්‍රහණයක්. නමුත් මේ කාමච්ඡන්දය අයින් කිරීමට ගත්ත මේ විතක්ක ਵਿਚාර දෙක හරි හිතුවක්කාර චෛසික දෙකක්. <clears throat> ඒ දෙන්නට අර පාලුකතිය කම්මැලිකම ආපු ගමන් ආය කාමච්ඡන්දේ ගෙනත් දාගන්න. ඒ දෙන්න ඉන්නේ ඇත්තටම කාමච්ඡන්දේ අයින් කරලා රූප ධර්මකේ හිත තියන්නයි. නමුත් මේ හිත විඥානේ මොකද කරන්නේ මේ රූප ධර්මයේ හිත පැවැත්ම කම්මැලි, ඒකාකාරී, නීරසයි, වටිනාකම දන්නේ කෙලෙස් අඩු වෙච්ච බව දන්නේ නැහැ ශික්ෂාවකින් ගත්ත බව දන්නේ. ඒක නිසා ආයසරයක් අවිඥානිකව අසංස්කාරිකව මුඛා කරගෙන දාගන්නවා මේකට. අන්න එහෙම නොකර මේ විතක්ක ਵਿਚාර දෙක කාමච්ඡන්ද බලපෑම් තියෙන වෙලාවට අපිට මිතුරෙක් විදිහට කටයුතු කරාට කාමච්ඡන්ද බලපෑම් නැති වෙලාවට එයා අහගෙන කුණු කන්දල් වලට දාගන්න ජායිචෛසික දෙකක් කියලා දැනගෙන විතක්ක ਵਿਚාර දෙක ඉවත් කරලා පීති සුඛ ඒකාග්‍රතාව සහිත සමාධිජ සුකුම සත්‍ය සංඥාවට යන්න තීඳු කරනවා සමත භාවනාවේ හැටියට. එතකොට අපි කියන දෙවෙනි ධ්‍යානට ගියයි කියලා. එහෙම නැත්නම් විපස්සනා යෝගාචරයේ විතක්ක ਵਿਚාර හැලෙනවා. මෙනෙහි කරගන්න බැරුව යනවා. අරමුණට මූණට මූණ දාලා තියෙනවා. ඉතින් අපි ඊයේ පල්ලෙහා කරපු සාකච්ඡාවේදී කීප දෙනෙක් ප්‍රශ්න කරා. ඒ වගේ වෙලාවට අරමුණේ මුලැමැදාක බලන්න ගියොත් අරමුණ මෙනෙහි කරන්න ගියොත් අරමුණේ ගෙවන් වෙන හැටි පටන් ගන්න බලන ගියොත් තිබිච්ච සංඥා සමාධියත් කැඩෙනවා කියලා. ඇත්තමයි මොකද අපිට විතක්ක ਵਿਚාරය අවශ්‍ය කරලා තියෙන අරමුණ දැපෙන තමා ගන්නයි අරමුණ දැපෙන තමා ගතට පස්සේ විතක්ක ਵਿਚාරය අයින් කරන්නයි ඕන කරන්නේ. නැවත ඒක ක්‍රියාවට නැගුවොත් නැවත ඒක සේවයට කැඳ වැවුවොත් ආයෙ වෙන්න සමාධිය කැඩෙනවා. ඒක නිසා සර්වඥාන්ස මේ වගේ දේශනා සූත්‍ර ඉදිරිපත් කරන්නේ එතකොට විතක්ක ਵਿਚාර හැලෙන්න අරින්න ඕනේ හැලෙනවා හැලෙන එක දැනගන්න කලින් අහලා තියෙන්න ඕනේ ඒතකොට විතක්ක ਵਿਚාර දෙක නැති සමාධිජ විවේකජ පීති සුඛ සහිත ဒုတိ ය ධානයට යනවා. එතකොට මේ පුද්ගලයාට තේරෙනවා දැන් ඉස්සල තිබුණේ ආයාසයෙන් රකින්න ධානයක් දැන් අනායාසයෙන් විතක්ක ਵਿਚාර දෙක නැතුව ස්වභාවයෙන්ම පවතින පීති සුඛ එකක් ගතා පවතිනවා කියනවා. ඒක විපස්සනා යෝගාවචරයට තේරෙනවා. දැන් ඉඳගත්තාම වැඩි වෙලාවක් අරමුණේ හිටිනවා. අරමුණ විස්තර වශයෙන් පේන පටන් අර ගන්නවා. ඒ වගේම මේ කී කරුවෙච්ච අස්සෝ බැඳගත්ත රතයක් වගේ පාරෙන් පිටපණින්න යන්නේ ඇලයින්මන්ට් හදාගත්ත වාහනයක් වගේ පිටපොට කැපෙන්නේ යන්න හදනකොට පුදුම සතුටක් ඇති වෙනවා. වාහනයක් කෙලවීමේ සතුට ඇති වෙනවා. අනේ වගේ ප්‍රීතිය පහළ වෙනවා. නමුත් මේ සතුටත් සමහරලාට ඉහවහ යනවා. එතකොට යාට සිද්ධ වෙනවා මේ සතුට මගේ එකක් නෙමේ වාහනේ ඇලයින්මන්ට් එකට හම්බුවෙන් තාපු එකක් කියලා. ඒ සතුටෙන් තොර වාහනේ පැදවීමේ සුඛය ලබා ගන්න සතුට අයින් කරන්න වෙනවා. එතකොට විවේක උපේක්ෂා මේ සුඛ සුකුම සත්‍ය සංඥා කරන තුන්වෙනි ධ්‍යානට යනවා. ඊට පස්සේ ඒ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත සුඛේ සහිත තෘතිය ධ්‍යාන සමාධිය තෘතිය ධ්‍යාන සංඥා විතරයි සරෝචාංශ මේ ප්‍රශ්නපාද සූත්‍රය විතර කරන්නේ. ඒ <coughs> ගත්තට පස්සේ එයා ඊට පස්සේ උපේක්ෂා වෙනුවට අදුක්කම සුඛ වේදනා සහිත සුකුම සත්‍ය සංඥා කරන චතුත්ථ ධ්‍යාන යනවා. ඉතින් එතෙන් යනකම් අපි මාරු කරගන්නේ මේ ආනාපානේ නැත්නම් රූප ධර්මයක්. නිසා මේවට රූප ධානය කියලා කියනවා. විපස්සනා භාවනා කරන එකට පේන්න පටන් අර ගන්නවා ක්‍රමයෙන් ආස්වාස ප්‍රසවාස ගිවන් වෙනවා. ගිවන් වුණාට සතිය තියෙනවා. ගිවන් වුණාට සමාධියක් තියෙනවා. ඉතින් ඒක අපි පහුගිය දවස්වල ඔය අද 11 වෙනි දේශනාවනේ මුල් දවසේ අපි පුළුවන් තරම් එක සාකච්ඡා කරා මම මේ මතක් කිරීමක් පමණයි කෙටි සැකෙල්ලක් වතර කරගෙන යන්නේ ආන්නේම කරගෙන ගියාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා ආනාපාන සම්පූර්ණයෙන්ම ගෙවුණත් සතිය කැඩෙන්නේ නැහැ සමාධිය කැඩෙන්නේ නැහැ ඒක නිකන් සර්පයා වැඩෙන්න වැඩෙන්න හැවහලනවා වගේ එක එක එක එක හැවහලනවා හන්දට යවන රොකට් එකක් එක එක එක රොකට් පිච්චි පිච්චි වැටෙනවා වගේ ගෙවෙනවා ඒක ආය අල්ලගන්න යන්න නරකයි ඒක හැලෙන්න හදලා තියෙන්නේ ඉතින් ඒක මෙතෙක් කල නම් උදව් කරපු එක තමයි මෙතෙන්ට නම් උදව් කරපු රොකට් එක තමයි. නැත්නම් ඒක පත් වුණාට පස්සේ හැලෙන්න ඕනේ. නැත්නම් ඒක මල වාතයක් වෙනවා බරක් වෙනවා. හැවිච්ච ගැලවිච්ච හැල හැව සර්පයාගේ ඇඟේ තියෙනවනම් හරි අජුවයි. ඒ නිසා උ දෙබලක් අස්සේ රිංගලා හැවහලලා දානවා. ඒ වගේ යෝගාවචරයත් සංඥා වෙන්නේ වෙන්නේ සික්ඛා ඒක සංඥා උපජ්ජන්ති. සික්ඛා ඒක සංඥා නිරුද්ධන්ති කියලා ශික්ෂාවෙන්ම එක සංඥාට ඉඩ දෙනවයි කියලා කියන්නේ ඊට වැඩිය ගොරෝසු සංඥාවක් අයින් කරනවා. ඊට පස්සේ ඊට වැඩි සිවුම් සංඥාවක් ගන්නවා කියලා කියන්නේ මේ සංඥාවත් අයින් කරන මේ එකම සංඥාවක්වත් ස්ථිරව අල්ල බදා ගන්න දෙයක් නෙමෙයි. අන්න එහෙම ගියාට පස්සේ යාට ඒ ආශස් ප්‍රසවාස ගෙවන් කිරීම සමත ආචාරවරව පිළිගන්නවා. චතුත් ධ්‍යාන සමාධියට ගියාම ආනපනින් වැඩ කරන්නේ. නමුත් යෝගාචරයට උපේක්ෂාව අදුක්කම සුඛය සහිත සතිය සහිත සමාධි මට්ටමකට එනවා. එතකොට යාට පේනවා මේ රූප ධර්ම නම් පරිච්ඡින්නයි සීමාවක් තියෙනවා මෙතන හටගත්තා මෙතන පැවතුණා මෙතන නැතුණයි කියලා සංස්කාර ගතියක් තියෙනවා ඒ වගේම මේක පවතින සීමාවක් තියෙනවා කාල සහ දේශ සීමාවක් තියෙනවා අවකාශයේ කාලය සහ දේශයෙන් තොරයි ඒ නිසා අවකාශය අනන්තයි රූප ධර්ම අන්තයි රූප ධර්ම මුලමදාග තියෙනවා රූප ධර්ම වල පරිච්ඡින්නාක් තියලා තියෙනවා ඒක පිරිසිඳලා තියෙන අවකාශයේ ඒ රූප ධර්ම අයින් කරාට පස්සේ අවකාශයේ අනන්ත භාවය පේනකොට එයා ආකාසං අනන්තං ආකාසං අනන්තං කියලා සලකා බැලීමට ආකාසානං ඡායතන කියලා කියනවා. එතකොට රූප නැති තර අවබෝධ කරගන්නවා. ඒකට ආකාසානං ඡායතන කියලා කියනවා. එතකොට මේ නෑ බැම්මිත රූප නෑ. ඉස්සල තිබෙන රූප ඇති අවකාශය ඇති දෙකම ඊටත් ඉස්සල තිබෙන අවකාශය ගැන කිසිම හැඟීමක් නැති රූප පමණයි. මෙන්න මේ බෙදීම වෙන්කොට දැක්වීම කරන්නේ විඥාණය. කොහොමඩක්වත් මේ තුන භාවනා කරත් නැතත් තියෙන දෙයක්. විඥාණයෙන් කරන්නේ මේක රූප පමණයි කියලා කියනවා. මේක රූප ආකාශ දෙකම පමණයි කියලා කියනවා. මේක ආකාශය පමණයි කියලා කියනවා. මෙන්න මේ බෙදීම කරන්නේ විඥාණය නිසා ආකාශයේ යම්තාක් රූප වලට වැඩිය assumed ඊටත් වැඩිය විඥානයේ assume විඥාණයෙන් තමයි මේ රූප ආනපනෙ තියෙනවා. ආනපනේ නෑ. ආනපනේ අවසානයේ රූප ගෙවිලා ගිහිල්ලා ප්‍රස්වාසය අවසානයේ ප්‍රස්වාසයට ඉස්සලා ආකාශයක් එනවා. ආකාශයෙන් පස්සේ ප්‍රස්වාසය පටන් ගන්නවා කියලා මේ ඔක්කොටම මේ සංඥාව ලේබල් ගහනවා. ලේබල් ගහුවට පස්සේ වෙන් කරලා හඳුනා ගන්නවා. මේක හොඳයි, මේක නරකයි, මේක සුභයි, මේක අසුභයි කියලා අන්නේ කටයුතු ටික ඔක්කොම විඥාණයෙන් කරන නම් කිරීමක් පමණයි වෙන්කොට දැක්වීම පමණයි කියලා මේ වෙන්කොට දැක්වීමක් කෙරුවේ නැත්තම් රූප හොඳයි අවකාශය නරකයි රූප නරකයි අවකාශය හොඳයි කියලා හැඟීමක් මිනිස්සුෙකුට ස්වභාවයෙන් අවශ්‍ය නැහැ. අන්නේ මට්ටම් දීලා එයාගේ නායකත්වයේ තහවුරු කිරීමයි ෂටගතිය විඥානයේ තියෙන නිසා විඥානයේ තියෙන මේ ෂටගතිය තේරුම් ගතට පස්සේ අවකාශයටත් වැඩිය විඥානයේ ප්‍රාග්ගවදියක් මූලික අවදියක් කියලා විඥානං ඡායතනයේට දැක ගන්න පුළුවන් වෙනවා විඥානයේ මැජික් එක. විඥානය කරන මේ ශ්‍රී ලංකාව ඇල්ල. එතකොට මේ මිනිස්සයා මේ මට අර සංඥාව පෙනුනේ ඇයි මට මේක උනේ ඇයි මොකක්ද ඒකෙන් අදහස් කරන්න කියන එක නෙවෙයි ඇසිය යුතු ප්‍රශ්නේ මේ වගේ දේවල් ක්‍රමයෙන් ගෙවිගෙන යනකොට මම මොකද්ද කරන්න ඕනේ කරන්න ඕනේ නිස්සද්ද ඕකත් ගෙවෙනකම් බලන්න එක. ඊට පස්සේ අන්තිමටම විඥාන ඡායතනට ආවට පස්සේ විඥානයේ දැන් මොකක්වත් නැහැ Taman ඉන්න බව විතරක් දන්න එක හරියට වාදයකට තුඩු දෙනවා කියනවා මෙතන රූප නැති නාම පමණක් කියන ලෝකයක් වගේ. ඒක විඥානං ඡායතනය කියලා සමත භාවනාවේ සඳහන් කර තිනවා ආනාපාන සති භාවනාවේ චිත්ත පරිසංවේදී අසසිස්සාමීති සික්කති චිත්ත පරිසංවේදී පසසිස්සාමී සික්කති කියන කිසිත් නැහැ එව නැත්නම් ඉන්න බව පමණක් දන්නවා මේ පේන මුලිච්ච වෙන අරමුණක් මොකක්වත් නැහැ මෙහෙම ගියාට පස්සේ ඒක පාට ඩොග් ගාලා නිින්දකට වැටෙනවා ඉන්න බවවත් දන්නේ නැතුව ඒක අර විඥානය හුරු කරාට පස්සේ විඥාන චාතන හුරු කරාට පස්සේ අකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැහැ. මම දන්නෙත් නැහැ හිටියද නැද්ද කියලා. ඉතින් මේක අර අනුපිළිවෙලට ගියේ නැති කෙනා මේක නිින්දක් කියලා කියනවා. පසු කාලීන ආචාර්යවරු භාවනා නොකර පොත් පිරිසිඳින්න ගිහිලා විඥාන මේ ව්‍යාකරණානුකූලව මේ වෙලාවේදී නැත්නම් මේ වගේ වෙලාවකදී ඒ ආත්මෙන් ආත්මයට යන භවංගයක් කියන එකක් මේකට පුට්ටු කරා. තේරවාදී භවංගය කියන වචනේ අල්ලගත්තා. මහායානේ ආලේ විඥාන කියන එකක් අල්ලගත්තා. අල්ලගෙන කිව්වා මේ වෙලාවේදී රූප නැති වුණාට නොදැනුණාට භවංගේ පවතිනවා. ආලේ විඥානේ පවතිනවා. හැබැයි ඒක සුදුසුත්වයට ආපුවම ආය කෙලස් ඇති කරනවා. ඒක නිසා මේ යටින් දුවන තේමාව තමයි භවංගේ කියලා දැන් අභිධර්ම විස්තර කරන භවංගේ නැතිවම බැරි කබ්බාටපත් වෙලා තියෙනවා. මේ පස්සේ ආපු අන් දෙක ඉස්සලා ආපු කනට වැඩිය ලොකු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අභිධර්මයේ හරියට විස්තර කරන දන භවංගේ කිය. ඒ වගේම මහසීසාඩෝ ස්වාමීන් වහන්සේ මේ ක්‍රමේ කියානේ අනකොට තද බල විවේචන එල්ල කරා ඔය කට්ටිය භවංගෙට වැටලා ඉන්නේ. ඕගොල්ලෝ හිතනවා මේක නිවන කියලා. ඕගොල්ලෝ හිතනවා මේක රෝවන් උණයි කියලා. ඕගොල්ලෝ හිතනවා මේ භාවනාවක් කියලා. නමුත් මේ භවංගෙට හිත වැටලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් යෝගාවචරයෝ කියනවා නින්දකට හිත වැටලා තියෙන කිය. ඒ නිසා මෙතන ඒ ඒ සංඥා තුන අපිට මෙතන පොඩ්ඩක් නැවතිලා සාකච්ඡා කරන්න වෙනවා. භවංගේ කියන එකක් තියෙනවා නම් භවංගේ කියන්නේ කෙලෙස් සහිත මානසික පැවැත්ම. යෝගාවචරයගේ න්‍යායපත්‍රයට ඒක වැඩ කරන්නේ. ඒක එනවා ඒකට ඕනේ කටයුතු කළේ ආය යනවා කියන එකයි භවංගේට විපස්සනා පැත්තෙන් දෙන්න තියෙන අර්ථකතනෙ පිළිඅරග නෙවෙයි ඔය කියන්න හදන දෙමලේ. එහෙම නැත්නම් තව එකක් තියෙනවා හිත සැඟවි ගන්නවා ලීන භාවයටපත් වෙනවා. එතනත් යෝගාචර තේරෙන්නේ මොකද වෙන්නේ කියලා. ඊට සාපේක්ෂව ඕනනම් කියන්න බලන්න නිින්දක් කියලා එකක් තියෙනවා. සාමාන්‍ය පෘථජනයට තියෙන එකක්. මේ දවස් 30 කරන දෙකට දෙතාවර ප්‍රශ්න විසඳ ගන්න බෑ පිස්සු හැදෙනවා නිින්ද කිය නැත්තම්. ඒ නිසා නිින්දදී තමයි මිනිස්සයා මේ පිස්සු කෙලිනෙව්වා පොඩ්ඩක් සමනේටපත් කරන්නේ. S2 අරපුව ගමන් පිස්සු කෙලින්න පටන් ගන්නවා. ඉන්නක් තාකල් පිස්සු කෙලිනවා. ඉතින් අර රෑ තිස්සේ තමයි නිෂ්කාශනය සිද්ධ වෙලා හෙට දවසේ වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. ඒසයි නිින්ද මේ මනසෙන් අසමබරව කරන අවනද්වික විසඳන වෙලාව. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ කියන විදිහේ සංඥා අකින්චඤ්ඤායතන. අකින්චඤ්ඤායතනේ දරුවචනාංශයේ පෙන්වන්නේ භවංගය කියන එක පිළිගන්නවා නම් භවංගයෙන් වෙන් කරන්නේ කොහොමද? නිින්දෙන් වෙන් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ කියන එක වෙන් කරන්නේ කොහොමද? මේක ශික්ෂාවකින් ගන්න එක. මේක නිකන් අහම්බෙන් හම්බෙච්ච උප්පත්තියත් එක්ක හම්බෙන එකක් නෙවෙයි. භවංගේ විස්තර කරන කට්ටිය කියන්නේ උප්පත්තියෙන් භවංගේ හම්බෙන එක කිසිම වෙනසක් නැතුව ඔබ ගෑණියක් වුණත් පිරිමෙක් වුණත් දිනුවත් පෙරදුනත් ගිහිලා ඊගාව ආත්මෙදී පැටර්න් එක රිලේ රේස් එකේ බැටන් එක පාස් කරනවා වගේ ඊගා ආත්මෙට යනවා. ඒකට මුකුත් වෙන්නේ නැහැ කියලා. නමුත් සරෝජන්සේ මේ හැම පදයකදීම පෙන්නනවා සික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. දෙවෙනි එක තමයි යෝගාවචර දන්නා මෙතෙන්ට එනකොට විඥානේ පරිසුද්ධම් පරියෝදාතං. විඥානේ කෙලස් නැහැ කියලා. තාවකාලිකව කෙලස් නැහැ. මෙන්න මේ දෙක යෝගාවචරයට Taman වශයෙන් අත්දකින්න බැරි නම් මෙතෙන්ට එනකොට මයි ළඟ දාරත නැහැ. මයි ළඟ ඉන්ජින කම්පන චංචල නැහැ. කාමචන්ද ආදී නීවරණ නැහැ. කල්පනා නැහැ. එන්නේ ඒ කෙලස් නැති தત્ත්වේ සහ ශික්ෂාවක මේක උපයා ගන්න කිව්වනම් කමඨාන් සුද්ධ කරන්න ඕනේ නැහැ. කමඨාන් සුද්ධ කරන්න වෙන්නේ හිතන්නේ මේක අහම්බෙන් වම්බෙච්ච එකක්. එහෙම නැත්නම් මෙතෙන්ට එනකන් තිබුණු බර ගෙවන් වීම, බර හැල් වීම යෝගාවචරය එතන එතන බුද්ධ විඳින්න නෙවෙයි අවිල්ලා තියෙන්නේ. ඇත්තටම ඉස්සල ඉස්සල වෙනකොට එහෙම තමයි වෙන්නේ. ආමඟ විස්තර අපිට පළවෙනි ගමනේදී අපිට තේරෙන්නේ අපි දන්නා මේ හන්දියෙන් හැරෙන්න ඕනේ මේ හන්දිය හැරෙන්න ඕනේ නැහැ. ඒක අපි GPS එකේ දාලා හරි ඇඩ්‍රස් එකක් දාගෙන හරි ටෙලිෆෝන් එකකින් හරි අහගන්නවා. ගයිඩ් කෙනකින් හරි. ඔය පහුවෙන්ද තමන් යන්න ගියොත් ආයෙසරයක් අර පාරමද. ඒක නිසා එක සැරයක් ගියාට පස්සේ ඒ පාරේ ලක්ෂ වාරයක් යනකොට තමයි කාරණා දෙකකින් යෝගාචරයට තමන් විශ්ීම තමන්ගේ කමට අනුසුද්ධ වෙනවා මෙතෙන්ද එන්නේ ක්‍රමයෙන් කෙලස් ගෙවම් කරමින් කියන එක තමයි ඒක. කෙලස් ගෙවම් කරනවා කියන්නේ වීතික්‍රම කෙලස් වෙන්නේ නැහැ. සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය නැහැ. බොරු කියලා හිස්සජන පරිසෝචන නැහැ. ඒක භාවනා මධ්‍යස්ථානට එනකොටම වෙනවා. ඊට පස්සේ දෙක තමයි පරිඋත්ථාන කෙලස් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච නැහැ. දැන් තියෙනවා නම් තියෙන්නේ අනුසය කෙලෙස්. අන්න එයින් මේ පිට විඥානේ පිරිසුදුයි. ඒක හැමදාම උපයන්න ඕන. කවදාකවත් ඊයේ විඥානං චාතනෙ ගියා ඊයේ ආකාසානං චාතනෙ ගියා කියලා අද හම්බ වෙන්නේ නැහැ. ඒක ආදාය පටන් ගන්න කෙලස් තියෙන තැනකින් කෙලස් ගෙවම් කරමින් එතෙන්ට දන්නවනේ. ඒ කෙනාට තේරෙනවා මේ විඥාණයටත් පිටිපස්සේ එකක් තියෙනවා කිසිත් නැති. කිසිත් නැහැ කියලා හැප්පෙන්න දෙයක් නෑ. ෆ්‍රික්ෂන්ලස්. ඒකේ කෙලෙස් මොකක්වත් හිටින්න බෑ. ඒකේ මුලක්ම දක්කගත් නැහැ. අන්න එතෙන් ගියාට පස්සේ අසත්පුරුෂයාට බය හිතෙනවා. අම්බෝ තිබුණු තැන පෝර කෙලෑල්ල කඩලා ගියා වගේ මන ගන්න කියා ගන්න මම ඉන්නවා නෑ කියන්නේ සම්බන්ධීකරණය කරන්න හෙට්ටු කරන්න මොනවත් නැහැ. ඒක නිසා මේ මිනිස්සයා නිකන් අවකාශයක අතරමං වුණා වගේ අසත්පුරුෂයාට බය හිතෙනවා. සත්පුරුෂයා දැනගන්නවා බුදුරජාණන් වහන්සේ ආදී උත්තරමන් වහන්සේ ගරු කරන සංඥාග්ගයට දැන් ආවයි කියලා. සංඥාවේ කරදර වලින් සම්පූර්ණයෙන්ම මිදුණයි කිය. ඉතින් ඒ තරමටම අපි කරදර වලට ආසයි. කරදර වලින් මිදිච්චාම හරියට කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ. අපිට කරදර නැති ජීවිතේ පෙන්වන්න බෑ. අපිට ඕන කරලා තියෙන්නේ මමත් වැඩකාරයෙක් කියලා. එහෙම නැත්නම් මමත් නැතුව බැරි ලෝකෙට කෙනෙක්. මම නැත්නම් උරේට උදේට ඉර පායන්නේ නෑ. අවසරේ ඉර බහින එකක් නෑ. මම නිසයි මේ ගම කෙරෙන්නේ. මම තමයි ගම කරන බබාහාමි කියලා තමයි අපි හිතන්නේ. එහෙම කෙනාට මේ වගේ සංඥාග්ගයට ගියාට පස්සේ මහ විශාල පාළු ගතියක් දැනෙනවා. මහ විශාල කම්මැලිකමක් දැනෙනවා. ඒ නිසා මේ බණ ගැඹුරුයි කියනවා. වගේ මේ ධර්ම හරි සියුම් කියලා කියනවා. ඒ මොකද ගොරෝසු දෙයෙන් එපිට ගිහිලා නැති නිසා. බුදුචානන්සේ මේකට කියනවා සංඥග්ගේ කියලා. සංඥාවේ යන්න පුළුවන් අන්තිම කෙලවර. අන්න එතෙන්ට ගියාට පස්සේ සරුවචන සඳහන් කරලා තියෙනවා ඒ කිනාට මොකක් කරේ චේතේමානස්ස මේ පාපියෝ අචේතේමානස්ස මේ සෙය්‍යෝ අඩු ගානේ වීචිකම කෙලෙසෙපා පරිඋත්තාන කෙලෙසෙපා අනුසේ මට්ටමින් චේතනාවක්වත් පහවුනොත් මම පිරිහෙනවා චේතනාවක්වත් පහළ නොවීමට මම ශික්ෂා කරුවොත් මගේ தත්ත්වෙ එන්න එන්න උසස් වෙනවා මම ආර්ය தත්ත්වයටපත් වෙනවා කියලා චේතනාවන් චේතනම්බික වේ කම්මං වදාමි කියලා බුදුරජාණන්සේ වෙනම සමීකරණ පෙන්නලා තියෙනවා කර්ම කිරීම පිළිබඳව වශවිලි ලැජ්ජාවකටපත් වෙනවා. මේ තරම් පිරිසුදු කරගත්ත ඉඩමේ තවත් චේතනා පහල කරොත් ආයෙ කක්ක කරන්නේ. ඒ නිසා චේතේ මානසමේ පාපියෝ අචේතේ මානසමේ සෙය්‍යෝ. ශික්ෂාව දන්නේ නැත්නම් බනහල නැත්නම් ලෑස්තිලා නැත්නම් චේතනා ඉබේම පහළ වෙලා අර පාලුකම යන්න එක්ක සැලසුම් හදනවා. මේක කාටද කියලා දෙන්න හිතනවා. එහෙම නැත්නම් තමන් මේක ඉගෙන ගත්ත නිසා දැනගත්ත නිසා උසස් බවක් හිතනවා ඊට පස්සේ මේවා නොකරන්න කවදාකවත් නොවෙන්න මං හෙට ඉඳලා මේක දිගටම පවත්වාගෙන යන්නම් කියලා වගේ දේවල් හිතනවා එහෙම නැත්නම් මං වගේ කෙනෙක් දැන් බොහොම සුදුසුයි සමාජ සේවාවට කියලා සමාජ සේවාවල් කරන්න පුරුදු වෙනවා මෙන්න මේ ආකාරවලට විවිධාකාර කල්පනා මාර්ගයේ මමයා පළපදියම් වෙන්න බලනවා ඒ වගේම උසස් තත්වයක් ඇති කරගන්න සංසන්දනයක් ඇති කරගන්න මොන හරි දෙයක් කරන්න හිතෙනවා එහෙම නැත්නම් මේ කොටස අල්ල බදා ගන්න හිතෙනවා. මේ හැම දෙයකටම බුදුදහම කියන්නේ චේතේති අபிසංකරෝති සංස්කරණය කරනවා චේතනා කරනවා හිතනවා. ඉතින් ඒතකොට මෙතෙන්දී යෝගාවචරය පාපතරයක් වෙන්නේ හිතන්නේක් පාඩපත් හැම චින්තකයකම පාපතරයි. මුලෝකේ තියෙන චින්තකයන් අපි තෑගි දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ උන් පාපියෝ චේතේමානසමේ පාපියෝ ලෝකේ ඉන්න චින්තකයෝ බුදුරජාණන් වහන්සේ සමහර චින්තකයෙක් කරන්න හදනවා. මෙතෙන්ට එනකන් චින්තනය අවශ්‍යයි. නමුත් මෙතෙන්ට ආවට පස්සේ චේතනා, අபிසංකල්පනා, ප්‍රාර්ථනා නැති තැන ඒ යෝගාවචරයට තමන්ගේ தත්ත්වය උසස් කරනවා. මොකද ඒකට ශික්ෂාවක් කියලා කිව්වට යමක් නොකර සිටීම තමයි කරන්නේ. අඩු ගානේ හිතවිල්ලක් කරන්න. එහෙම නැත්නම් මේ ඇති කරගත්ත පිරිසුදුකමට මේ පිරිසුදු ආසුච ජලයට පාටක් දාන්න එපා, ගඳක් දාන්න එපා, රසක් දාන්න එපා. පිරිසුදු ජලය පිරිසුදු විදිහට තියන්න ඒක තමයි හොඳම දේ. තඹ ටිකක් අරගත්තොත් ඒක පිත්තල නැත්නම් ඇලුමිනියම් නැත්නම් තඹ හොඳම සන්නාහකයක් බාටපත් වෙනවා. ඒ සන්නාහකේ තඹ කෑල්ලක් වටුනොත් පිත්තල වලට පිට මේ මේ සිං කැලක් කරන තඹවලට එතන ආසවට්ටාණීය ක්‍රියාවක් සිද්ධ වෙන්න පටන් ගන්නවා සන්නාහනේ සවුත් වෙනවා. එතන පුංචි බැටරියක් හට ගන්නවා. ඒකේ සන්නාහක தත්වේ නැති වෙනවා. ඒක නිසා අපේ තියෙන ධර්මයේ අවබෝධය පැහැදිලිවම තියෙන පුංචි කුණකින් පවා කැවෙන්න පටන් ගන්නවා ඇහැට වැටිච්ච කුණ වගේ. ඒ නිසා මෙතන ශික්ෂා වෙන්න ඕනේ. එතෙන්ට යනකම් ගිහිල්ලා මේක මේ ඔය කියන කුණහරප මේ භවංගෙත් නෙවෙයි ආලේ විඥානෙකුත් නෙමෙයි මේක ශික්ෂාවක උපේපේකක්. මෙතන කෙලස් නැති තැනක් කෙලෙසීම හැබැයි යට සිද්ධ වෙනවා. කර්මානුරූපව සිද්ධ වෙනවා. නිකන් හිට බැරිකම නිසා සිද්ධ වෙනවා. නමුත් උඹට ගෙවන්න වෙනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි මේ චේතේ මානස මේ පාපියෝ අචේතේ මානස මේ තෙය්‍යෝ යන්නෝනාහං න චේතිය. මම කොහොමද මම මුන්නවක්වත්ම මේ වෙලාවේ මේකට නොදා හිටියොත් කියලා එයා ඒ නොදැනෙන තැන අපේ වචනෙන් කියනවා වශී කරගන්න හදනවා. ඒකට බය වෙන්නෙත් නැහැ. ඒකේ කෙලෙස් නැත්තනම් බව දන්න නමුත් හුඟක් පිරිසුදු වැඩිකම නිසා අපිට වැටෙන්නේ උණක් වාගේ. ඉතින් මේකට ගියාට පස්සේ පුත්‍රයන්සේ සඳහන් කරනවා ඒ தત્ත්වේ සංඥග්ගය කියලා සංඥාවෙන් යන්න පුළුවන් ඉහළම පිරිසුදු තැන. මේකට ගිය බව දන්නේ මේකෙන් නැගිටලා ගැස්සෙනකොට තමයි. ඒ නිසා ගැස්සෙනවයි කියලා කියන්නේ එක්කෝ වේදනාවක් එක්කෝ සද්දයක් එක්කෝ හිතවිල්ලක්. ඊට ඉස්සෙල්ලා මම හිතියේ මොකක්වත් නැත්තන කියලා දැනගත්ත ගමන් අර ගැස්සීම දිගේ කල්පනාවක් යන්න ගියොත් නැවත අර පිරිසුදුකමට යන්න බෑ. ඒක නිසා සරුවචනාංශයේ සඳහන් කරනවා වෙනත් සූත්‍රවල අන්න ඒ වගේ සංඥාව නැත්තන ඉඳලා සංඥාව අල්ලන්න බැරි තැන ඉඳලා සංඥාට එන්නේ ගැස්සිලා හොල්ලලා කම්පණය වෙලා අන්න එතකොටම මේ ආපු සද්ද වේදනා හිතවිල්ල දිගේ තරංග ගහනවා කල්පනා කරනවා විනුවට ඒතන් සන්තං ඒතම් පණිතං යදිදං උපේක්ඛා කියලා මෙතෙක් වෙලා තිබුණේ උපේක්ෂාව මීට වැඩිය සාන්තයි මේට වැඩි ප්‍රණීතයි කියලා ඒ උපේක්ෂාවම නැවත නැවත අපේක්ෂා කරන ගතියක් තියෙනවා නම් ඒ යෝගාවචරය අර තාම සියුම් කරලා ලබාගත් தত্ত্বය පාලනයෙන් තොර වුණාට ඒකට බය වෙන්නේ චකිත කරන්නේ සැක උපදවන්නේ නැහැ ඒක පුහුණු කිරීමේ වශී කිරීමේ වැඩපිළිවෙලට ගියාම සංඥාග්ගය කියලා සංඥාවෙන් ඒ කියන්නේ කෙලස් අඩුම මනුස්ස ලෝකේ පවත් ගන්න පුළුවන් ආර්ය තත්ත්වයටපත් වෙන්න ඉස්සලා මේ தત્ත්වේ සාක්ෂාත් කරගන්න බලන්න ඉතින් මේ සාක්ෂි සාක්තාත් කරනකොට සර්වඥස හැම පරිච්ඡේදයක් අමාරෙම සටහන් කරනවා සික්ඛායික සංඥා උපජ්ජන්ති සික්ඛායික සංඥා නිරුද්ධන්ති මෙතෙන් ආවේ ලුණු ගෙඩියක පොත්ත ගලවනවා වගේ එක එක එක එක ගලව ගලව මේක හම්බෙන් වෙච්ච එකක් නෙවෙයි බවංගයක් නෙවෙයි ඒ වගේම මේක වෙන්න වෙන්න වෙන්න පරිඋත් වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් වශයෙන් ගෙවිලා දැන් අනුසය කෙලෙස් කියන தත්ත්වයට ඇවිල්ලා හැප්පිලා තියෙන්නේ අනුසය කෙලෙස් එන්නෙම මිත්‍ර ස්වරූපෙන් පුතෙක් හැබැයි හොරා ඒ නිසා හොරා පුතෙක් විදිහට අඳුර ගන්න එපා හොරා මිත්‍රෙක් විදිහට අඳුර ගන්න එපා අපේ වචනේ කියනවා හොරා ගොඩ පෙරක දෝරුවක් විදිහට ඔපිනියන් දෙන්නෙක් විදිහට අඳුර ගන්න එපා අපි හිතාන ඉන්නේ මේ හොරා ඇවිල්ලා දෙන ගොඩ පෙරක දෝරුකම් අපේ සුභ සිද්ධිය සඳහා දෙන එකක් හිතසුව සඳහා දෙන එකක් ලෝක සාතනෙට හිතසුව සඳහා දෙන එකක් කියලා අර පිරිසුදු කරගත්ත හිත කෙලස. පාපී තත්ත්වයටපත් කරනවා. ඉතින් ඒක නිසා එතෙන්දි දෙවන්නේක් නැහැ. ਸਰබලධාරී දෙවිගෙනෙකුත් නැහැ. තමන්ගේ තකතිරුකම තමයි අර මොනවත් දන්නේ නැත්නම් මොනවා හරි හොඳයි කියන වගේ ගඟේ ගහගෙන යන මිනිහා පිටුරු ගහේ හරි එල්ලෙන්න වගේ මොකක් හරි එල්ලෙන්න බලනවා. ඉතින් එල්ලෙන්නේ නැතුව කවුරක්වත් බේරෙන්නේ නැහැ. ඒ නිසා එල්ලෙන එල්ලෙන වෙලාවේ තේරුම් ගන්න ඕනේ මේ එල්ලෙනදී මට ස්වార్థයක් දෙන්න තරම් ශක්තිමත් එකක් නෙවෙයි. මේක මගේ හිතසුව සලසන්න ආපු එක්කුත් නෙවෙයි. එයා ආවේ මං එයාට දාසකත්වයට උපත් කරගන්න විඥාණයට මොනවාරි හොයලා දෙන්නයි. ඒ නිසා මම ඒක ආවට කමන්නේ මේක නැත්තම් මීට වැඩි හොඳයි කියලා ඒකට අගේ කිරීමේ ශික්ෂාව තියෙනවනම් ඒ කෙනාට මේ කෙන සංඥාග්ගයට යන්න පුළුවන්. ඉතින් මේ සංඥාග්ගය ගොඩක් වෙලාට යෝගාවචරෝ නින්දත් එක්කත් එහෙම නැත්නම් මේ භවංගය කියලා කියන එකක් එක්ක මේ භාවනාවට කරන චෝදනාවක් විදිහටත් එහෙම නැත්නම් අකරතැබ්බයක් විදිහට සලකනවා. ඉතින් මේක යෝගාචර දිනදා ජීවිතයේ හුරු කරගන්න ඕන නම් කරුණාකර දවස් දෙක තුනක් කතා නොකර ඉන්න. අපිට කතා කරන්න තුරු ගම පිස්සු. කතා නොකර සිටීමෙන් අපිට පුළුවන් හුදකලාව පොඩ්ඩක් හිතට කියලා දෙන්න. ඒකම අනවශ්‍ය විදියට මේ කය කලබල කරලා කරන්න නැතුව ඒ ගැළපෙන ඉරියව් වලින් ගැළපෙන ආහාර වලින් ගැළපෙන නිින්දෙන් කටයුතු කරගෙන ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තව කෙනෙක් බනවන්න එපා. තව කෙනෙක්ගෙන් Tamanට ඇනවුම් බැනවුම් නොඑන්න නම් Taman තව කෙනෙක් කනවන්න බනවන්න යන්න එපා. එතකොට අපිට ඔය කසාද මගුල් නෑදෑකම් සම්බන්ධකම් අනම්මනම් තියෙන තැනක මේක කරන්න බෑ කියලා ලොකු චෝදනාවක් අරගෙන රැයට කාලා බුදියන්න පුළුවන්. නමුත් සර්වඥයන් සඳහන් කරන පරිේශන මට්ටමින් කරලා බලන්න ওই සම්බන්ධකම් මොනවත් නැතුව කායික ජීවිතය ගත කරන්න. නැත්නම් ආජීවය සකස් කරගන්න, ආචාර ධර්ම ටික සකස් කරගන්න. ඒක නැතුව මේ මේ සූක්ෂම දේ කරන්න බෑ. අපි මේ දිනදා ජීවිතේ ගොඩාක් අල්ලාප සල්ලාප තියාගන්න මේ නෑදෑ සම්බන්ධකම් තියාගන්න මේ සම්බන්ධීකරණ sannivedana පවත්තමින් මේක කවදාකවත් කරන්න බෑ. මේකට කිට්ටු වෙනකොට තමයි දැනගන්න ඕනේ මේ සම්බන්ධකම් ප්‍රයෝජන සලකලා කරන්න තමන්ගෙන් එවුවා පෝෂණය නොවන තැනට කටයුතු කරගන්න බැරි නම් ඒ කෙනාට අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප හදලා දුන්නට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ටික හදන්න බැරි නම් හදන්න කැප කරන්න කැමති නැත්නම් ඇයි මේ මිනිස්සයා එක තැන කරකවන්න ගන්නවා. කරකැන කට්ටිය තමයි අද පොත් ලියන්නේ. ඊගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. පුත්තකින් හරි කමන්නේ මේ සම්බන්ධකම් කරන්න හදන්නේ ඒ ඒ දේ මේ මේ කතා කරන්න එපා කියන එක හරි කමන්නේ ලියලා දෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් හොරෙන් කතා කරන්න හදනවා. එහෙම නැත්නම් මේක තමයි ගැඹුරු ධර්ම කියලා ඒකට කරඬුව තැම්පත් කරලා වැඳ වැඳින්න උත්සාහ කරනවා. ඉතින් මෙතනදී ඒ නිසා මෙතෙන් දැනගන් ගෙනියන එක ධර්මයේ තියෙන ආනිසංශයක්. ආශ්චර්ය ධර්මයක්. නමුත් මේ උපයාගත් දේ රකින්නවා කියන එක යෝගාචරගේ තන්නේ පුද්ගලික මතයක්. එනිසා සාමූහික භාවනා අපි කරන බව හැබෑව. නමුත් හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ තමන්ගේ හුදකලා බව තමන්ගේ විවේකය තමන් දෙයකදී විශ්‍රාමිකව ඒ කියන්නේ නැවතිල්ලේ වැඩ කරන්න පුරුදුම් වෙන ගතිය ඒක පුරුදු කරන්නේ නැතුව මේ උපයා ගන්නාලාද සංඥාග්ගේ ඇති කරගන්න බැරි නිසා මෙතනදී අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලාට වැඩිය සරුවච්චන් වහන්සේ මේ ඊටාම සියුම් මම දැන් මෙතන කියන චිත්තක්ෂණේදී පමණක් අධ්‍යක්ෂ හැකීමේ સંદર્ભය ආචාර ධර්ම හරහා පුහුණු කරනවා ඊට පස්සේ ඊට පස්සේ ජන විඥානය හරහා මිනිස්සු ඔච්චර කලබලෙන් දත කරන යුගයේ කලබල කරන මේ විෂම ලෝකයේ සමහිත පැවැත්මේ ආදර්ශය මාර්ගයෙන් යෝගාවචරය ආදර්ශයක් පෙන්වන්න උත්සාහ කරනවා. ඒ නිසා සරුවචන් වහන්සේ මූලධර්මවාදී කෙනෙක් නෙවෙයි. හරියට මේ මේක පරිේශනාගාරික විතරක් කළා කි පරිේශනයක් ශේෂ්ත්‍රයේදී අත්දකින්න බෑ කියන එකක් නැහැ. නමුත් ඔව් පහදලි වෙනසක් ශාසනය නැත්නම් ධර්මයේ සිද්ධ වෙනවා. මෙතනින් පස්සේ තමයි ඇත්තට ශික්ෂාව පටන් ගන්න. මෙතනින් කියන්නේ ප්‍රඥාවෙන් පටන් ගන්න ශික්ෂාව. මෙතෙක් කල් කෙරුවේ ශික්ෂාවෙන් පටන් ගත්ත ප්‍රඥාව. මෙතනින් එහාට ගිය ගමන් තමයි තේරෙනවා මොන දෙයක් කරුවත් මේ සංඥාගයට බාධායි. ඇහැට කුණක් වැටෙනවා. ඒ නිසා දවසේ පොඩි වෙලාවක් හරි එහෙම නැත්නම් ජීවිතේ යම් කාලයක් හරි එහෙම මේ වද වෙච්ච වග වෙච්ච වරදණ්ඩකට අහු වෙච්ච නැති මේ මගේ මට ඕන විදියට විවේක වෙන්න පුළුවන් කාලයක් පරිවේශනාත්මක මට්ටමින් කරන්න කරන්න පෙළඹෙන්නේ නැත්නම් ඒ පෙළඹෙන්නේ නැති යාට මේ ප්‍රඥාව නැති නිසා. යාට දන්නේ ඇයි මෙච්චර මේ පරිතද කරන්නේ? ඇයි කතා නොකර ඉන්නේගේ තේරුම මොකද? ඇයි මේ මීට වැඩක් කරන්නේගේ තේරුම මොකද කියලා තේරෙන්නේ නැහැ. නමුත් මේක අත්දකලා මේක බෞලිගත කරන්න නම් යාට තේරෙනවා කය වචන දෙකේ සහයෝගය නැතුව හිත සංසුන් කරන්න බෑ. පුද්ගලයා හැදෙන්නේ නැතුව සමාජය හදන්න බෑ. සමාජශීලී ආචාර ධර්ම හදන්න බෑ. නිසා ඉස්සෙල්ලා මේක අත්දකින්න ඕනේ. අත්දකින්න ගමන් බණ අහන්නත් ඕනේ. බණ ගමන් තකතිරුකම් කරන්නත් ඕනේ. කරනකොට තීරුම් ගන්න ඕනේ මේ තකතිරුකම තමන් විසින්ම කල්පනා කළා තමන් විසින්ම කිරීමෙන් තමන්ගේම අර සංඥාව බාධා කරගන්නවා. නමුත් කොච්චර තමන් තකතිරුකම් කරාද කොච්චර මෝඩකම් කරත් නැවත ආය භාවනාවට වැටිච්චාම මේ தත්ත්වය ආය ලබා දෙනවා. මේක කවදාකවත් කෙනෙක්ගෙන් ස්ථාවරව නැති කරන්න පුළුවන් ශක්තියක් ලෝකේ නැහැ. මොකද මේවයි තාම බලවත්ම ධර්ම. නිසා කෙලෙස් වලට මේක වහන්න බෑ. ඔය කෙලෙස් කරපුවාම වෙන්නේ මොකක්ද? තමගේ හිතේ පෞරුෂත්වේ කඩා වැටෙනවා. ආත්ම ධෛර්යය කඩා වැටෙනවා. මට බෑ කියන හැඟීම එනවා. ඒක තමයි ප්‍රධානම කෙලෙසි. හැකි සංඥාවෙන් ආයශරයක් කරන්න පටන් අරගත්තොත් ආයෙත් මේක උපේනවා. උපේවට පස්සේ ආරසාව කියන එක හරි අමාරු දෙයක්. නිසා සතියේට නමක් දීලා තියෙනවා ආරක්ෂකපච්චු කට්ටාන. මේ ඊටාම සියුම්ම සොපයා උපයා සපයා ගන්නාලාද දේ තමන්ගේ ආචාර ධර්ම ටිකත් තමන්ගේ ඉන්ද්‍රිය සංවරයත් සීලයත් සියල්ල ආරක්ෂා කරලා දෙන්නේ ඇත්ත වශයෙන්ම ආරක්ෂා කරලා දෙන්නේ සතිය තියෙන කෙනා විතරයි. අනික් කට්ටිය කරන්නේ තාවකාලිකව රංගපෑමක් විතරයි. ඒකත් හොඳ දෙයක්. සීලය පිළිබඳ ගෞරවේ සීලය රකින්න කොහොඳයි. නමුත් මේක සංඥාවෙන් මේ මේ ප්‍රඥාවෙන් පනරේ ලැබපු දවසේ ඒ මනුස්සයා මේ කාටවත් පෙන්වන්නට නෙමෙයි සිල් රකින්නේ. කාටවත් බයෙත් නෙමෙයි සිල් රකින්නේ. එයා දන්නවා මේ විදිහේ එදිනදා වැඩවලදී මේ උපයාගත්තාලාද මේ සූක්ෂම தත්ත්වය රැක ගන්න බැරි නම් අපි Taman එන්නේ එන්නේ හිතෙන් අදිෂ්ඨාන ශක්තිය වැටිච්ච චිත්ත ශක්තිය නැති නිකම්ම නිකම් ගැරන්ඩියක් වඩපත් වෙනවා. තම මේ දේ උපයවගතට පස්සේ ඒකට ගැළපෙන විදියට සීලේ අධිශීලයක් වඩපත් කරන්න නිතරම සැලසුම් කරනවා නම් චිත්ත භාවනා අධි චිත්ත භාවනා බාටපත් කරන්න හැම වෙලාවෙම සැලසුම් කරනවා නම් ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනා බාටපත් කරන්න හැම වෙලාවෙම සැලසුම් කරනවා නම් යාට තියෙනවා මුළු ලෝකෙම සහයෝගය දක්වනවා. Tamange හිත සංවර කරගන්න නැතුව එහෙම නැත්නම් අසමාහිත නම් පාපෙක් පාපේකට කරන දඬුවම තමයි ලබනවා. හතුරෙක් හතුරට කරන පාපේ හිත කරනවා. හිත සංවර කරගත්තට පස්සේ කොච්චර විසම ලෝකයක හිටියත් මේක සාහරි කරගත්තට පස්සේ තමන් දන්නවා කතා කරනවා කතා කරන මේ හේතුවට කාට කටයුත්තක් කරන්න මේ හේතුවට ඒක බාධා වෙන්නේ ඒකේ කටයුත්ත ඉවරයි කතා ඉවරයි යාට යන්න පුළුවන් ඒ පිරිසුදු තැනට. ඒක නිසා යම් මට්ටමකට ගියාට පස්සේ මේක රීන්ෆෝස් කරගත්තට පස්සේ නැත්තම් මේක ගැලනයිස් කරගත්තට පස්සේ ආයසරයක් තමන්ගේ අර සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන් කාටවත් කරදරයක් නොකර තමන්ගේ හිතට මේ අසහනෙක් නොතු නොතිබා මානසික ආතති නොගෙන යමක් කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මේ වැදගත්ම අවස්ථාව තමයි මේ සංක්‍රාන්ති අවස්ථාව. මේක තමන්ගේ හිතට තහවුරු කරගන්නේ මොකද අපිට ඉස්කෝලේ ගියාම උගන්වන්නේ කාර්මික ලෝකේ උගන්වන්නේ පුළුවන් තරම් වැඩ කරන්න. පුළුවන් තරම් සමාජ ප්‍රසිද්ධිය කතා පවත්තන්න. එතකොට අපි හිතනවා එයා බොහොම උසස් කෙනෙක් කියලා. නම සර්වඥයන් සඳහන් කරන කතා කරන එකගේ මොලේ තියෙන මෝඩකම නම් ඌ කතා කරන්න කරන්න සමාජය අවුල් වැඩ කරන්න කරන්න අවුල් කරනවා. එනිසා පියදාසි සෝන්නාසේ සීතිවිලි සිය පොතේ ලියලා තියෙනවා. පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිච්චෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. තියෙන එකත් අවුල් කෙරුවට පස්සේ එහෙම කරන්නේ නැතුව ඉන්නම බෑ ඒගොල්ලන්ට. මොනවා හරි මොකකට හරි ඇඟිලි ගහලා අවුල් කරන්න. ඉතින් එහෙම කෙනාට වෙන්නේ යමක් නොකර ඉන්න මිනිස්සෙ නිකමෙක් නෝන්ජලෙක් වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනදී බොහෝම උසස් කළ සලකනවා. ඒ නිකමෙක් නෝන්ජලෙක් නෙවෙයි මේක ශික්ෂාවෙන්පත් කරන දෙයක්. මේක එන්නේ එන්නේ සිල්පදේ නෑ සිල් නෙවෙයි කෙලස් අඩුවෙන් තරම්. ශික්ෂාවෙන් මෙතෙන් ගියේ කියන්නේ සාමූහික භාවනා ඉන්නකොට නම් අනික් කටියට ටිකක් පේනවා. නමුත් කවුරුත් දැනගන්න ඕනේ නැහැ. Taman දන්නවා දවසින් දවස දවසින් දවසට ගැඹුරට ගිය හැටි. එවම Taman දන්නවා Tamanගේ විතික්‍රමණය කෙලස් දැන් සිදු වෙනවා අඩුයි. නැත්නම් වෙනකොට ඒකේ ගණන් හිලව් තියෙනවා. පරිඋත්ථාන කෙලෙස් එනවා අඩුයි. එනකොට හරියට කියාගේ මට තියෙන කාමච්ඡන්දේද, නිදිමතද, සැකේද කියලා ඒ පොත් ලැබීමක් කරන්න පුළුවන්. ඊගාවට අනුසය කෙලෙස් වලට යනකොට ඉස්සර යාළුවෙක් පුතෙක් ගොරපෙරේක දෝරුවෙක් වශයෙන් අඳුනගත්ත දේ নানা ආකාර පොත් පෙරලගෙන Tamanට එනකොට චේතනාවට වෙමින් තලතේ. ප්‍රකල්පනා මට්ටමේ අල්තැකි. අபிසංස්කරණ මට්ටමේදී මල්ලතැකි. ආ මේ වෙලාවේ පෙනී පුම්බණ්ඩ එන්නේ. මාව කොහොම හරි කාර්ය බහුල පුද්ගලෙක් බාටපත් කරන්නයි නෑ මගේ අවශ්‍යතාවය තියෙන්නේ හුදකලාවට. මගේ ගමන තියෙන විවේකෙටයි මගේ ගමන තියෙන හුදකලාවටයි විශ්‍රාමයටයි කියලා දැනගත්තොත් එයා අපි නෙපුම්බගෙන එනකොටම ගහන්න බනින්න යන්න ඕනේ <clears throat> මේ ප්‍රකල්පනාවක් මේ චේතනාවක් මේ අபிසංස්කරණයක් මේ ගෙත්තමක් කියලා දැනගත්ත ගමන් ඒගොල්ලන්ට ඒ පෙනේ පුම්බ ගන්න බැරුව වෙනවා. ඒවට ගහලා කරලා නෙමෙයි කරන්න තියෙන අඳුනා ගැනීමෙන් ඒ අඳුනා ගැනීමට වාංගු වෙන්නේ සාපේක්ෂ වෙන්නේ මේ සංඥග්ගය කියන තැන ඒ කියන්නේ මේ මනුස්ස ජීවිතයේදීම ඉන්නා බවවත් නොදන්න එහෙම සංඥාවක් නැත්තන්ටත් යන්න පුළුවන් ඒක එක සැරේ ඩොක් කාලා කඩාවැටෙන එකක් නෙවෙයි නිින්දක් වගේ ක්ලාන්ත වීමක් වගේ ওই කියන භවංගයක් නෙවෙයි ක්‍රමයෙන් යන්න පුළුවන් අන්න ඒකට ගියාට පස්සේ පිරිසුදු කරපු හැට කොයි දේ කැවෙන දෙයක් වගේ අර ප්‍රකල්පනාවල, චේතනාවල, සංකල්පනාවල තියෙන කොරස් ගතිය. හූරණ ගතිය තේරෙන පටන් අරගත්තට පස්සේ එයා කවදාකවත් තව කෙනෙකුට ප්‍රකල්පනා දෙන්න යන එකක් නැහැ. තව කෙනෙකුට හිතවිලි අවසන්වත් යන එකක් නැහැ. බුදියන් ඉන්න බුදිය කොටියන් බුදියන් දීලා තමනුත් උත්සාහ කරොත් මේ සංසිද්ධීම කරන්න ඒකෙන් අදහස් කරන්නේ ඒ මනුස්සයා පැරලයිස් කරන්න හදනවා කියලා. ඒ මනුස්සයා මේ හිරිවට්ටන්න හදනවා කියලා. එයාට පෙන්වන්නේ මේ කාර්ය බහුල ජීවිතයේ මේ කෙලෙසයිත సంతානෙ මෙන්න මගේ පිරිසුදු තැනක් තියෙනවා කියලා. ඊට පස්සේ යාට දෙනවා ඔබට පිරිසුදු තැන ඕන නම් පිරිසුදු ජීවන රටාවක් කරපන්. ආයෙසරයක් ගා ගන්න අනා ගන්න ඕන නම් මේ සමාජයේ කරු කරලා සමාජයේ කියන දේවල් කරලා ඒ කට්ටිය ගන්න පදෙට නටන්න පුළුවන්. ඒත් වටිනවා. මොකද මේ මනස දන්නවා මම දැන් මේ කරන්නේ මොන වගේ ජීවිතයක්ද කියලා. ඉතින් සරුවචනසේ කවදාකවත් ඒ උඹ මේක දැනගත්තට පස්සේ උඹ මෙහෙම හැදියන් අර එහෙම හැදියන් කියලා දඬුවම් කරන්නේ උන්වහන්සේ මේ අණක් පනවන්නේ බුදුන්සේගේ ශික්ෂාවට කියනවා අණක් නැති පණක් කියලා. අණපණක් නෙවෙයි මේවා. මෙහෙම තියෙනවා අපිට මේ තැනට යන්න පුළුවන්. ඒක රකින්න ඕන නම් එදිනදා ජීවිතේ නිතරම බලාපන් මේ උපයාගත දේ රැකෙන වගකීම් සහිත සදාචාරාත්මක වගකීම් සහිත හැසිරීමක් කරපන්. ඒක උඹ දැන නොදැන කෙරුවත් අනුන් දැනගත්තත් නොදැනගත්තත් කරදරේ උඹටයි. ඒ නිසා දැනගෙන ඉස්සලා දැන දැන නොදැන කරන ඊට පස්සේ දැන දැන කරන පස්සේ අන්තිමට දැන නොකර ඉන්නවා ආන්නෙතෙන්ට යනකොට ඒක හොඳට සමාජයට පේනවා මේ මිනිසයා මේ නෙළුම් පතක් උඩ තියෙන වතුර කඳුලක් වගේ සමාජයේ මත ජීවත් වුණාට සමහරේ තරවිලා නැහැ. සමාජ ධර්ම ආසාදනය කරගන්නේ නැහැ. ඒක ඒකෙනක් දන්නවා මගේ හිතට නෙළුම් පතේ තියෙන වතුර වගේ විවිධ සංකල්පනා එනවා. විවිධ වචන එනවා. විවිධ ක්‍රියා මම කරනමුත් එකක්වත් මම මගේ කියාගන්නේ නැහැ. ගාගන්නේ මම කියාගන්නෙත් නෑ මගේ ආත්මය කරගන්නෙත් නෑ ඌ එහෙම යන්න පටන් ගන්නවා. ඉතින් යන්න ඉස්සරලා එහෙම දෙයක් ඒ කියන්නේ එහෙම පිරිසිදු තත්වයක් මේ පොඩ්ඩක් අයින් කරන්න. ආ මේ පිරිසිදු තත්වයක් මේ මනසේ තියෙන මිනිස්සු හැම කෙනෙක් ගන්න. ඒක මේ බෞද්ධයන් සීමා වෙච්ච එකක්. එහෙම නැත්නම් මේ වැඩිහිටියන් සීමා වෙච්ච එකක්, පැවිද්දන් සීමා වෙච්ච එකක් මොනම දෙයක් අත්තත් නැහැ. නමුත් මේ සමාජයේ විසින් උලුප්පදක් ගන්න හදන මේ කෙලෙස් කන්දරාව මේ ඔක්කොම තියෙද්දි මේ දඟර නැටුම් උඩරට නැටුම් වට්ටක්ක නැටුම් නටන ගතිය ඒ වගේම මේ ශබ්ද වලින් අපිව නලවන්න පිනවන්න හදන ගතිය. ඒ වගේම චින්තකයන්ට මැග්සේජේ සම්මාන එහෙම නැත්නම් මේ Nobel Prize දීගෙන මේ ලෝකයා ගෙනියන්න හදන තැන දිහා බලනකොට මේ Nobel නැති වුණාට කමන්නේ කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒ හැම සත්කාරයක්ම සම්මානයක්ම සීලෝකයක්ම නිවනට බාධායි. සම්මාන සක්‍රීලෝක පැත්ත එක පැත්තක් නිවන් පැත්ත එක පැත්තක්. ඒක නිසා ਸਰුවචනාංශයේ ක්‍රමයේ යනකොට ඒ සම්මාන දෙන පැත්තෙන් බලනකොට අපි කොටු වෙනවා, තනි වෙනවා, පාළු වෙනවා වගේ තමයි කියන්නේ. නමුත් ඒක බුදුරජාණන්සේ කියන්නේ අපි හුදේකලා වෙනවා. අපි විවේක වෙනවා, අපි විස්්‍රාම වෙනවා කියන අදහසින් තියෙන්නේ. ඒ නිසා යෝගාවචරයට අර මෙතෙක් අපි ජීවිතයේදී අපිට අම්මල තාත්තලා උගන්වපු දේවල්, පොත්පත්වල උගන්වපු දේවල්, පන්ති පාඩම් වල දේවල් අමතක කරන්න බැරි නම් මකන්න බැරි නම් ඒක ලියලා තියෙන පර්මනන්ට් මාක් එකකින් නම් ඊගාව සංසාරෙත් යන්න වෙනවා. දන්නවනම් මේක ලියලා තියෙන ටෙම්පරරි මේ මේ චෝක් වගේ දෙයකින් සාමාන්‍ය තින්තකින් කියලා ඕක මැකුවට පස්සේ යමක් ලියලා තියෙන කළු ලෑල්ලට වැඩිය හොඳයි මකපු කළු ලෑල්ල. මේ සංඥාග්ගය කියලා කියන්නේ මකපු කළු ලෑල්ල. ඕන දෙයක් ලියන්න පුළුවන්. ඒ නිසා හැම ටීචර් කෙනෙක්ම පන්තියට ආපු ගමන් කළු ලෑල්ල මකලා පටන් ගන්නවා. ඉස්සල පන්තියේ ටීචර් ලියපු වල ගාවක් ගැඹුරු සමීකරණ ලියලා තියෙනවා. ඒත් මකපු කළු ලෑල්ල හොඳයි. ඒ නිසා ළමයින්ට කියනවා ඔකට පන්තියට ලෑස්ති නම් මං එනවා පිළිගන්න කළු ලෑල්ල මකලා තියන්න. ඔගොල්ලෝ හිටගෙන ඉන්න මං එනකොට. ඒ මොකද පන්තිට ලෑස්ති. පරණ කළු ලෑල්ලේ තියාගෙන ඉන්න එක තමයි අපි ඉතිහාසය කියන්නේ. අපි මේ වර්ණ කුණු කන්දලයක් අරගෙන ශ්‍රී විභූතියක් ගැන කතා කරනවා. විභූති ගැන කතා කරනකොට වෙන මොකද වර්තමාන මොහොත පාන. මේක දැනගත්තට පස්සේ පෙනෙයි. මේක දැනගත්තට පස්සේ තේරෙයි ලබන හැම චිත්තක්ෂණයක්ම සංඥාවක්. අපිට ඒකට යන්න බැරි මේකේ තියෙන එරියස් යන්න හදනවා අරකට. මේකේ තියෙන අර දෝරේ ගලාගෙන මේ හිතවිල්ල තියෙන දේවල් යනවා. ඒකට බුදුරජාණන් වහන්සේ භවංග භව නෙත්‍ති කියලා වචනේ සඳහන් මේකෙන් පොඩ්ඩක් නිරාබහිනවා ඊගාව චිත්තක්ෂණයට. ඒකල ගිල ඒක කෙලසෙනවා. ඊට පස්සේ ඒකෙන් පොඩ්ඩක් නිරාබහිනවා ඊගාව චිත්තක්ෂණයට එහෙම වගේ තමයි යෝගාචරයට පේන්නේ. නමුත් යෝගාචරයේ හිතුවට ලැබෙන ලැබෙන හැම චිත්තක්ෂණයක්ම ඊ타ත්ම පිරිසිදුයි. ඒ පිරිසුදුකමට යන්න නම් පුළුවන් තරම් අද්දක හොදාගෙනම ඉන්න ඕනේ. කක්ක ගෑවිච්ච ඇතින් ඒක අල්ලන්න ගියොත් කෙලසෙන එක සිද්ධ වෙනවා. ඒ නිසා ඒ කෙලසීම දෙවන්නේක් කරන්නේ ඒ කෙලසීම පිරිසුදු කිරීම දෙවන්නේක් කරන්නේත් නැහැ. ඒ නිසා මේ සංඥාව හරහා මේක විස්තර කරත හැකි. අපි පල්ලෙහා මේ දවස්වල ධාතු විභංග සූත්‍රය කරනවා. ඒකෙදී ਸਰවඥාන්සේ රූප හරහා මේක කරන්න හැටි පෙන්වනවා. රූපෙන් ගිහිලා ඒ කියන්නේ අපි රූපයක් ආනපාන සති පොට්ටබ්බ රූපේ පිම්බි මෑකිලිමේ දින වායු පොට්ටබ්බ රූපේ ගන්නෙ නිවන්න අයින් කරන්නේ. නිවන අයින් කරන්න ආනාපානෙ හරි එහෙම නැත්නම් පිම්බි මහැකිලිම හරි නැත්නම් වම දකුණ හරි කියන රූපයත් එක්ක හොඳට ඉත සමීප වෙනකොට ඒ රූපේට බැස ගැනීමක් තමයි ඒ රූප ධර්ම කියලා කියන්නේ මේ පට වියාපෝ තේජෝ මිස වෙන දෙයක් නෙවෙයි කියලා අවබෝධ කරගන්න. ඒක අවබෝධ කරනකොටම රූපේ ගැඹුරට බහිනකොටම ඒ හිතට මේ වායෝ පට වියාපෝ තේජෝ වලට කාමච්ඡන්දයක් ඇති කරන්න ඕනේ නෑ. ඒක පිළ ද්වේෂ කරන්න ඕනේ නෑනේ. ඒක පිළ අවබෝධ කරගන්න බුදියකට බෑනේ. ඒක ගැන අවබෝධ කරගන්න අස්පනා පිට තියෙන දේ ගැන සැක කරන්න බෑනේ. අතීතනාගත යන්න බෑනේ. ඒ නිසා මේ ධාතු මනස්කාට යනවා කියන්නෙම නීවල්ටෝට ආයිබෝන් කියන එක තමයි. ඒ නිසා ධාතු මනස්කාරයේ තියෙන හැම චිත්තක්ෂණයක්ම නිවන වාගේ උතුම් කළ සලකන්න ඕනේ. ඒක දිගේ ගියාට පස්සේ මේ හතර චීස් එක චීස් කැල්ලක් ගන්න හතරට කපුවාගේ මේක ගොරසුකම මේක වැగిරෙන ගතිය, මේක උණුසුම් සීසල් ගතිය, මේක කම්පන චංචල ගතිය කියලා ඔය හතට බෙදුවා පස්සේ වෙන ගන්න දෙයක් නැහැ. ඔය මොන සාහිත්‍යයක් ගත්තත් මොන රසාස්වාදයක් ගත්තත් මොන අභිරමණයක් ගත්තත් ওই හතරෙන් තොර නැහැ. ඔය කැපුවට පස්සේ තේරෙනවා මේ කපපු අතරමැද මේවා වෙන් කරලා දක්වන්නේ අවකාශයෙන් කියලා. මේවා එකිනෙකක් වෙන්කොට හිට ගන්න පුළුවන් වෙන්නේ මේක අවකාශයේ ක්‍රියාත්මක වෙන නිසා. ඒ නිසා කපන්න කපන්න කපන්න කපන්න තේිනවා මේ පටවියාපෝ තේජෝ වායෝ වලට මුලක් මැදක් අගක් තියෙනවා. ඒකටම අවේනික සංඛාර සංඛාර ලක්ෂණ සංකත ලක්ෂණයක් තියෙනවා. හට ගන්නවා පවතින වෙනස් වෙනව නැතිලා යනවා. නමුත් නැති වෙන්නේත් අවකාශයට හටගන්නෙත් අවකාශය. හටගන්න ඉස්සෙල්ලා තියෙන අවකාශය නැතුනට පස්සෙත් තියෙන අවකාශය නිසා හැම ධාතු කොටාසයක්ම අවකාශයෙන් පිරිසිඳලා තියෙනවා. එතකොට මේ පිරිසිඳන අවකාශය මේකේ මාතෘත්වයේ දරනවා. හැම ධාතු කොටසක්ම හටගන්නේ අවකාශයේ හැම ධාතු කොටසක් ඉවර වෙන්නේ අවකාශයට ඒක හරියට මුහුදේ හටගන්න රැල්ලක් වගේ. මුහුදෙන්මයි රැල්ල හටගන්නේ දිය වෙන්නේත් මුහුදේටමයි. එනතන් කියන්න පුළුවන් මුහුදේ හටගන්න සුලියක් වගේ. සුලිය හටගන්නේත් මුහුදෙන්මයි ඉවර වෙන්නේත් මුහුදෙන්මයි. හටගත්තට පස්සේ තනක් වෙලාවක් ප්‍රමාණයක් තියෙනවා. දිය වුණාට පස්සේ තනක් වෙලාවක් ප්‍රමාණයක් නැහැ. මුහුදටම දිය වෙලා යනවා. ආන්නේ වගේ අවකාශයේ තේරුම් ගතට පස්සේ ඒක පහළු තැනක්. අල්ල කියා ගන්න බැරි තැනක්. මගේ කියා ගන්න බෑ. මනින්න බෑ මාන්නයක් තියාගන්න බෑ. අවකාශය කියන එකේ මැදක් නැහැ. අනන්ත නිසා මැදක් නැහැ නිසා සක්කාය දිට්ඨියක් හිටින්නේ නැහැ. කුඤ්ඤ ගහන්න තරක් නැහැ. ඉතින් ඒ නිසාම පේනවා ආකාශය තේරුම් ගැනීම අතරමං වීමක්, බය වීමක්, පාළු ගතියක්, තනු ගතියක් කියලා. ඒ නිසා එයා ආය රූපය අල්ලන්න හදනවා. ඒතර විඥාණය දැනගන්න අවකාශය සහ රූපය අතර දෙකේ වෙනස ආපු ගමන් විඥාණයට අධිකරණ නායකම හම්බ වෙනවා. අදි එහා පටන් ගන්නවා විනිශ්චයකාරයෙක් වෙන්න. රූප කිව්වට මදි ඕකේ පටවි හොඳයි ආපෝ වලට වැඩිය පටවි වල ගොරෝසු ගතිය හොඳයි සියුම් ගතිය වැඩි කියලා මෙහා එනවා පෙරකොදුරුකම් කරන්න. නමුත් කවදා හරි යෝගාවචරය මේ රූප වගේම අවකාශයත් රූප ධර්ම වල ආස්තික සහ නාස්තික ප්‍රඥාපති දෙක පමණයි. එකිනෙක එකිනෙකට සාපේක්ෂයි. එනිසාක තෝරන්න බේරන්න ගියොත් විඥානයේ නායකත්වය ගන්න. එනිසා අවකාශයත් රූපේ වගේම සමසේ සලකන්න ගියාම විඥානයේ නායකත්වයක් අවශ්‍ය නැහැ නඩුවක් නැහැ. එතකොට තේරෙන පටන් ගන්නවා අවකාශයේ සියුම් වලට වැඩිය සියුම් විඥානය කියලා. විඥානය තමයි මෙවුවා ඇතිත බව නැති බව පෙන්නලා හොඳ නරක පෙන්නලා මේ රණ්ඩුවට උරුට්ටුවට පාර කපන්නේ. ඒ නිසා විඥානයේ ඒ තියෙන ෂට මායාවි වංචනික ගත නැති වෙන්න නම් තමයි රූප වලටත් අවකාශයට සමසේ සලකන්න. පට වියාපෝ තේජෝ වායෝ ඔක්කොටම සමසේ සලකන්න ඕනේ. මමක් තමන්ගේ සියලු දරුවන්ට සමසේ සලකනවා වගේ. අන්තිමට එතකොට විඥානේ කීකරු. එතකොට බුදුන්ස කියනවා පුරුෂයෙක් කියලා කියන්නේ මේ හතර මහා ධාතුන් අවකාශය සහ විඥාන කියන හයටමයි බුදුන්ටත් ඔච්චරයි දේවදත්තටත් ඔච්චරයි ඕනෙම මිනිසෙකුට තියෙන ඔච්චර නිවන් දැක්කත් නැතත් ඒ නිසා ධාතු වශයෙන් බලනකොට අපි සමානයි නමුත් ඉන් එහාට ගිය මේ අනම්මනම් පට්ටම් නම්බුගාන තානන්තර ගත්තොත් තමයි මේ බෙදීම රණ්ඩු කිරීම යුද්ධ කිරීම තියෙන නිසා මේ ධාතු කොටසට ගත්තාම යම් දවසක මේ විදියට විඥාණයට රූපේ සහ අවකාශයේ පිළිඹුව වැටෙන්නේ නැති තැනට විඥානය හදාගත්තොත් අන්නේ විඥාණයට පුළුවන් කිසිත් නැතනක ඉන්න. අපි විඥාණය වෙන්න පිළිඹුව අරගෙන මේ කහපාට උනේ අය රතු පාට උනේ අය දික් උනේ අය හරස් උනේ අය කියලා ඉව මනින්ද කියන යන තාහකල් විඥානේ නායකත්වය ලබනවා විඥානේ අධිකරණ නායකකම ලබනවා විනිශ්චයකත්වයක් ලබනවා එයා ටැක්ස් ගන්නවා අපි ටැක්ස් වෙනවා ඒ නිසා විඥානයේ පච කරන්න නම් කරන්න තියෙන්නේ අවකාශය තිබ්බහමකෝ රූප තිබ්බහමකෝ දෙකම තිබ්බහමකෝ දෙකටම සමහිත පවත්තන්න ගියාම විඥානයත් කැලින් අල්ලගෙන ආව මීහරගේ කීකරු කරලා කරත් එක බැඳගත්තාගේ වැඩ ගන්නවා. ආන්නේම විඥානයේ විතරයි කීකරු වෙච්ච විඥානයේ විතරයි කිසිත් නැතිකම ආකාශය හෝ ආකින්චඤ්ඤායතනෙ හෝ විඥානං ඡායතනෙ වගේ තේරෙන්නේ නැත්නම් අනිත් හුඟ දෙනෙක් එතෙන්ට යනවා යනකොට බයේ පිටිපස්සට දුවනවා. අසරණ වුණා, තනි වුණා, නූල් බඳිනවා. කලු කුමාර දිෂ්ටි කියනවා කෙල්ලන්ට ඔක වෙච්චාම. කොල්ලන්ට කියනවා කලු කුමාරි දිෂ්ටි කියලා. හිණින් බය වෙලා මේ ගුම්මන් වෙලාට බය වෙලා. ඒ ළමයා දඟලනවා, වමනේ දානවා, සේම දානවා. ඒ මොකක්වත් මේ මේ මොනවා හරි නැති වුණොත් පාළු වෙනවා. ඕක තමයි අපි දරුවන්ට දෙන දෑවැද්ද. අපි වස්තු භෝග ටිකක් දෙනවා දැනුම ටිකක් දෙනවා මොනවත් නැත්තම් ඕකෙ ඉල්ලලා හිටපන් කියලා. ඔය හොඳට මතක තියානින්න ඔය කිසි දෙයක් මරණයේදී උදව් කරන්නේ නැහැ. ම ඉන්නකන් රවට්ටන්න පුළුවන්. ඉතින් මරණයේදී හැම දරුවෙක්ම දෙමව්පියන්ට සාප කරනවා. තමන්ට මේ ස්ථිර සාර කියන දේවල් දීපු ඒවා කිසි දෙයක් වළංගු නැහැ නේද? ස්ථිර සාර දේවල් වලට මුළු ජීවිතේ හොඳම කාලේ ගත කරලා අනේ විශාල දැනුමක් හම්බ කරනවා. විශාල බැංකු ගිණුමක් හම්බ කරගන්න. විශාල රක්ෂණ සාධකයක් හම්බ කරගන්න. විශාල කීර්ති නාමයක් හම්බ කරගන්න. ඔය එකකින්වත් ඔය පස්සට යන වාහනේ කඳුලක් නැතර කරන්න බෑ. එතකොට තේරෙනවා අනේ අපේ ලස්සන ජීවිතේ ජීවත් උනේත් නැහැ. එක එකට කඹුර ඇව්වා. අර කම්බ කරන්න මේක හම්බ ඇත්තටම හම්බ තුනා. කම්බලට මැරෙනකොට බලනකොට මොනම විදිහකින්වත් උදව් වෙන්නේ නැහැ. නිසා ජීවත් වෙන වෙලාවෙදීවත් දන්නවනම් මේ කැඹිරිල්ලක් කියලා. මේ කාගේද ලණුවක් කාලා තියෙන්නේ කියලා. පුළුවන් නම් හිත විස්්‍රාම කරන්න පුරුදු වෙන ඔය භද්‍ර යවුවනේදී. පුළුවන් නම් විවේක වෙන්න උත්සාහ කරපන් ඔය মালටි ටාස්කින් කරන ගමම. පුළුවන් නම් විස්්‍රාම විවේක වෙන්න බලපන් කියලා කිව්වොත් බුදුන් විතරයි අපිට ඉන්නේ. අපේ කිට්ටුවන්තය අපිට විරුද්ධ උද්ඝෝෂණ නඩු දානවා. යා මේ ඔක්කොම වක්කීම් චේති විවේක වෙන්න හදනවා කියලා. විස්්‍රාම වෙන්න. ඕන්නෝම යක්කු කණ්ඩායමට තමයි නෑයෝ කියන්නේ. ඕන්නෝම යම දූතයෝ පිරිසකට තමයි කිට්ටුවන්තයෝ කියලා කියන්නේ. යාළුවෝ කියලා කියන්නේ. ඒ කට්ටියට මේ මේ කල්යාණ සත්පුරුෂය කියලා බුදුහාමුදුරු කියන්නේ අපි දන්න විදිහට නම් ඔය නමක් ඕන එකක් දාගත්තර කමන්නේ නියම කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ මේ මනසට මේ මනසට යාගේ විවේකී ලබා දෙන්න උත්සාහ කරනවා. උදේකලාව ලබා දෙන්න උත්සාහ කරනවා. විශ්‍රාමයෙන් උත්සාහ කරනවා. මොකද අනිත් ටික තිරසනුත් කරනවා. උඹට මේ manussත්වයේ තියෙන ශ්‍රේෂ්ඨකම නම් මේකයි. හැබැයි හොඳට මතක තියාගන්න විවේකී විස්රාමයේ වටිනාකම දන්නේ ඒක ශික්ෂාවෙන් ලබාගත්තට පස්සේ පමණයි. කෙලස් නැති කරමින් ලබාගත්තට පමණයි. නැත්නම් ඇල්කොහොල් ගැහුවට, කුඩු ගැහුවට වෙන දූර්තකම් වලට ගිහිල්ලා හම්බෙන විවේකේ නෙවෙයි මේ කතා කරන්නේ. ඒ නිසා යෝගාවචරය කරන මේ අහිංසක ප්‍රයත්නයක් නොමිලේ ලැබෙන ප්‍රයත්නයක් කිසිම කෙනෙක්ගේ තියා තමන්ගේ හිතෙන්වත් සහයෝගයක් නැති වැඩක්. තමන්ගේ හිතත් කරන්නේ ආ කක්ක කොට තමයි අදින්නේ. අන්න එහෙම තියෙද්දි එක්ක රූප මාර්ගෙන් හෝ නැත්නම් සංඥා මාර්ගෙන් මේ ගෙවම් කරගෙන යනකොට තේරෙනවා දේශිත බුද්ධ ධර්මයේ අවුරුදු 2600ක් ගියයි කියලා පරණ වෙලා නැහැ. අපි හිතාන ඉන්නවා. අපි හිතාන ඉන්නවා මේක ගැඹුරුයි මේක අපිට බෑ කියලා එන්නේ එකටයි කෙලස් කියලා. ඒ අපි හිතන බෑ කියන එකට එහෙම නැත්නම් නොහැකියාවට ඒ නොහැකියාව බෝවෙන ලෙඩක්. ඒ බෑ කියන එක හැම කෙනාගම ගගා යන හැමතැනම ඕව කරාට දැන් කාලේ කරන්න බෑ. ඔය මේ මේ භවංගෙට වැටිලා මේ නිවන් දැක්කයි කියලා කල්පනා කරගෙන ඉනවා. ඕව හරි වේවල් නෙමෙයි කියලා එයාටත් බෑ බැරි නිසා කියාවි දෙනවා. නම් හොඳට මතක තියාගන්න දන්න ඇත්ත කරගන්න ඇත්ත කියාවි දෙන්න යන්නෙත් නෑ. ඔයලා ගිල්ල හෙව්වට හම්බ වෙන්නෙත් නෑ. නමුත් Taman එතෙන්ට යනකොට වෙනවා මේ ලෝකේ හිස් නෑ. මේ ලෝකේ අනන්තවත් ගුණෝතුන් සිල්ලුතුන් ඉන්නවා. බලන්න චීන කන්නඩි නැතිකමයි තියෙන්නේ. මොකද Tamanගේ හිත පිරිසුදු කරගන්නේ. Tamanගේ ඇත්ත එක පිරිසුදු කරගන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඒ කෙලෙස් අඩු ශික්ෂාමේ යන්න පුළුවන් ඒ පිවිතුරු தත්ත්වෙට කෙලවරටම ඕනේ යාගෙන යාගෙන යනකොට මේක අසරණ නැතිව සසරණකම ශාසනයේ බබලන ගතිය තියෙනවනම් එයා විශ්ින් තමන්ට කරගන්න තියෙන උපදීම සේවාව කරගත්තා වෙනවා ඒ විතරක් නෙවෙයි එයා ශාසනයට කරන්න තියෙන සේවාවත් කරා වෙනවා එයා තමයි ඇත්තට ශාසනයෙන් වැඩගත්ත කෙනා වෙන්නේ තමන් තමන් සතුටින් ජීවත් වෙන්නේ ඉතින් අද දවසේ ධර්ම දේශනාවන් එවැනි ආත්ම විශ්වාසයක් වෙනස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අර පැරණි චාරිත්‍රාක් අනුව අපි මේ උඩදි කරන ධර්ම දේශන අවසානයේ එහෙමම අපි පෙළඹෙනවා ධර්ම සාකච්ඡාවකට. ඒ නිසා කාට හරි දේශනා සැසිවාර સમાપ્ત කරන්න ඉස්සලා කියන්න කරන්න දෙයක් තියෙනවා ප්‍රශ්න කරන්න දෙයක් තියෙනවා කරුණා කරලා අවකන්ද මේ මතු කරන්නයි කියලා මතක් කරනවා නැත්නම් අපි ඊතාවතාචාදී කාථා සජ්ජායනාට පෙළඹෙන්නයි බලාපොරොත්තු වෙන්නේ ඔගේ කෙනෙක් කළා ඉන්නවද කට්ටිය?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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය සාදු සාදු සාදු